ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක් සඳහා කාලය කණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවසන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කිද්දා රතින් කාම සුඛං ච ලෝකේ අලංකරිත්වා අනපේක්ඛමානෝ විභූෂණත්ථානං විරතෝ සච්චවාදී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කරුකටේතු නායක ශාන්තික දාන මහා සංඝරත්නයේ අවසරයි සද්ධා මුති සම්පන්න පින්වත්නි අපේ චාරිත්‍රාක් විදිර නිසන්වන්නේ මේ බ්‍රහස්පතින්දා උදේ සත්‍යකරවතාවක් මේ ධර්ම දේශනාව පාත්‍රන ඒකේ ඒ වගේම චාරිත්‍රාක් තමයි සර්වඥ දේශිත සූත්‍රයක් විදිරින් තියාගෙන අපි එකම වාලයට එකම බත් හැලි හැලි බත් කාලා ඉන්න පිටක් වශයෙන් එකින් එක එකින් එක අර සූත්‍ර දේශනාව දවසින් දවස ඇතුළට දේශනාවලියක් විදිහට පවත්වන එක. ඉතින් මේ විදිහට අපි මේ වෙනකොට සූත්‍ර කීපයක් තෝරගත්ත ගොඩක් කරාට විපස්සනාට බර එහෙම නැත්නම් සියලුම අංගයන්ගේ සම්පූර්ණ වෙච්ච සූත්‍ර. ඉතින් ඒ එකක් එකක් දවසින් දවසට කොටස කොටස අරගෙන ගැඹුරින් ගැඹුරට යන තමයි අපි චාරිත්‍රය කරගෙන ආවේ. මේ වෙලාවේදී මේ ඉදිරිපත් වෙච්ච යෝජනාව තමයි සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ පොතේ තියෙන මේ කංගවිසාන සූත්‍රය. ඉතින් මේ කකවිසාන සූත්‍රය සාමාන්‍ය බැලුවාම සර්වඥ දේශිත අනිකුත් සූත්‍ර වලට වඩා විශේෂ ප්‍රතියක් පේන්න තියෙනවා ඒක අතුවාචාරින් වහන්සේලා බව පිළි අරගෙන අතුවාචාරින් වහන්සේලා ඒක පෙන්වලා දීලා තියෙනවා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන කතා විදියට ඒ මොකද මේ සූත්‍ර වල සුවිශේෂී හුදේකලා බවක් දක්වනවා සුවිශේෂී ඒකචාර ජීවිතයක් ගැන කතා කරනවා ඉතින් ඒක බලනකොට බුද්ධ ආගමත් එක්ක ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. බුද්ධ ආගම සෙනඟ එකතු කරන්න මේ සමාජශීලී වෙන්න අනිකුත් ආගම් එක අඬු කරන්න ආදි වශයෙන් විකාශය වුණාට ඒ විකාශ වෙන්න ඉස්සර දේශනා කරපු මේ සූත්‍රය අර විදි අර්ථ කතා දෙන යුගයට ආවට පස්සේ අර්ථ කතා චාරිනවා ටිකක් අපහසුටපත් වෙලා තියෙන බව තේරෙනවා මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන ගාථාවට අර්ථ දෙන්නේ ඉතින් ඒක නිසාමද නැත්නම් ඇත්තමද දන්නේ නැහැ. මේක පසීපුත්‍ර ජානනාංශට අතිරේක වශයෙන් විවේකයට කැමැති ගත කරන්න ජීවිතේ පුළුවන් තරම් හුදකලාවට ඒක නිසා මෙවුවා පසීපුත්‍ර ජානනාංශලාගේ උදාන ගාථා සර්වඥ දේශිතයි උදාන ගාථා වශයෙන් සඳහන් කරුවට පස්සේ ආගමවාදීන්ට නැත්නම් ඒ මූලධර්මවාදීන්ට නිසිසේ බුදුජානනාංශගේ ධර්මයේ සමාජශීලී ධර්මයක් වඩපත් කරන්න එහෙම නැත්නම් මේ ඝන සංගණිකාවට ඇදෙන්න එහෙම නැත්නම් මේ අලංකරණය සඳහා යොදා ගන්න බාධාවක් කරන්නේ නැති බවයි මගේ පුද්ගලික අදහස. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඒකට හේතු වශයෙන් මම හැමදාම මතක් කරන්නේ මට මේ සතිය පිළිබඳව මුල්ම හඳුන්වා දීම කරපු ඒ 79 80 කාලෙදී ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයේ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වා මේකේ තියෙන ગાථා 40 කටපාඩම් කරගන්නයි කියලා. මේ ગાථා 40 ඉතින් මට ඒකට pāli භාෂාවක් තිබුණත් නෑ විශේෂම මේ සුත්ත නිපාතයේ තියෙන බොහෝම ආධිකල්පිත භාෂා ස්වරූපයක්. ඉතින් මේ කටපාඩම් කරන්න කිව්වා මට ඒකට කිසිම අර්ථයක් තිබුණේ නමුත් මොකද්දෝ ඒකට එකේ තියෙන ප්‍රාසයට මේ ગાත බොහොම හිත් වැඳ ගන්න ගතියක් තිබුණා මම රස්සාව කරන කාලෙත් මගේ දොරේ මම මේකේ ගාතාවක් තමයි ගහලා තියාගෙන හිටියේ ඒකෙදී මොකක්දෝ තිබුණා මට මේකට ආකර්ෂණයක්. හැබැයි ඒ ස්වාමීන් වහන්සේම අටුවාචාරින් වහන්සේලාගේ මතයට විරුද්ධව මට කරුණු දක්වලා තිබුණා දන්න ඉංග්‍රීසියෙන් මේ අර්ථයම ගන්න යන්න එපා. සර්වචනසේ කොච්චරක් විවේක ස්ථාන වලට ගරු කරලා තියෙනවද? කොච්චරක් ඒකචාරී ජීවිතයට ගරු කරලා තියෙනවද? හුදේකලා බාට ගරු කරලා තියෙනවද කියලා ඊට පස්සේ මම මුළු ත්‍රිපිටකයේම දන්න දන්න දැන් වල බැලුවා. සර්වචන වහන්සේ කොච්චරක් මේ හුදකලා බව විවේකයේ අගය කළා තියෙනවාද කියලා එක තැනක ඒ නාගිත වගේ සූත්‍රයට සර්වචාන්ති ප්‍රාර්ථනා කළා තියෙනවා මට අයස වේවා. යසස නොවේවා. ඒ කියන්නේ මිනිසුන් අතර ජනප්‍රියතාවය නොවේවා මට අයස වේවා කියලා බුදු වෙලා ප්‍රාර්ථනා කරා. ඒක හරියට නිකන් වෙන කෙනෙකුට කියවනම් සාපයක් වගේ. මොකද යසසට ඒ තරම් නගරන කාලේ. ඉතින් සර්වඥාන්සේ දේශනා කරපු බවේ අපිට මේකෙන් පිළිගන්න පුළුවන්. නමුත් අද සාමාන්‍ය අපි බෞද්ධයන්ට අබෞද්ධයන්ට බුද්ධ හමුගන්ලා දෙන හැටි අපේ දරුවන්ට අපි බුද්ධ හමුගන්ලා දෙන හැටි බලනකොට ඒ සමාජශීලීකරණයට ඝනසංගනිකාවට ඝනයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්න මේකේ ගන්න තියෙන පැත්ත හුවා දක්වන මිසක් මෝරච්ච මනසකටවත් උදේකලාව අගය කරන මනසකටවත් ඒ පැත්ත ගැන ප්‍රසිද්ධියේ එහෙම නැත්නම් ජනප්‍රිය බුද්ධ ආගමේ නැහැ. ඉතින් ඒක මට හොඳට මතකයි ගිහි කාලේ මම සම්බන්ධ වෙච්ච වෙලාවක ඒ බෝගට ප්‍රේමරත්න මහත්තයා එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සභාපති වශයෙන් ඉඳලා දේශනාවක් කරා පිටටින් ආපු විශ්වවිද්‍යාලයකට ඊටස කිව්වා ඔයගොල්ලෝ දකින්නේ ලංකාවට ඇවිල්ලා ජනප්‍රිය බුද්ධ ආගම. ඒක 99%ක්ම ලෝක ලංකාවේ තියෙන්නේ. නමුත් ඒකෙන් බුද්ධ ආගම නියෝජනය වෙන්නේ නැහැ. ඉතින් මම කැරකිලා වැටුණා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මට හරියට හොයන්න සිද්ධ වුණා මොකද්ද බුදුරජාණන්සේගේ පණින්නේ මොකද්ද බුද්ධ ජනප්‍රිය බුද්ධාම කියන්නේ කියලා. එතකොට මම ඉදිච්ච ගේල් ගෙඩියක ලෙල්ල මදෙන් ගලවන වගේ බුද්ධ ආගමයි බුද්ධ ධර්මය වෙන් කර දැරීම ගවේෂණයක් කරලා. ආගම පැත්ත සහ ධර්මයේ පැත්ත තාම තියෙනවා විශාල කොටස් ඒක හෙලි කර දක්වන්න හැබැයි ඒක ජීවිත තර්ජනයක් එහෙම නැත්නම් අභියෝගයක් ඇතුළතින් එන අභියෝගයක් ඒක නිසා ඒක ප්‍රසිද්ධ කරන්න නරකයි. අපි මේ වගේ පුංචි පිරිස් එකතු වෙච්චාම සාකච්ඡා කරගන්නවා. එහෙම නැතුව ප්‍රසිද්ධ කරන්න යන්න දෙන්න හොඳ නැහැ. ඒක මොකද ඒක එච්චර ජනප්‍රිය වාදයක් නෙවෙයි. ඉතින් ඒකට 40 පොලක මේ සූත්‍රයේ 39 පොලක මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන වචනය සරුවඥ ශ්‍රීමුක දේශනා වෙනවා. තමන්ගේ ආකල්ප සම්පත්තිය තියෙන්න ඕනේ ඒකෝචරේ. අදුතියෝ දෙවැන්නේක් නැහැ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ. දීගමද්ධාන සංසාරම්. මේ සංසාරේ දිගටම අපි තෘෂ්ණාව දෙවැන්නේක් කරගෙනයි සරිසරලා තියෙන්නේ. ඒ තාක්කල් අපි අපාය ගන්න. ඒ තාක්කල් අපි මාර්ගපාක්ෂිකයි. ඒ තාක් අපි කෙලස්. අද්විතීය ගතිය ඒකචර ගතිය කියලා කියන්නේ ඒක ඝන සෙලක් වගේ ශිකරයක් වගේ බෙදිච්ච නැති දෙයක් ඒ අයට එහෙම කෙනෙකුට විතරයි මධ්‍ය ප්‍රතිපදාවක් පේන්නේ ආර්ය අෂ්ටාංගික තේරෙන්නේ. ඒක නිසා අපි දෙවන්නේක් සහාය කරගෙන ඉන්න ආදාකල් මායя අපිත් එක්ක ඉන්නවා. නිකන් සාමාන්‍ය ජනප්‍රිය කියලාගේ සංවිධාන කියන්නේ සියලුම මාර් පාක්ෂික දේවල්. නමුත් අපිට අය සංවිධාන නැතුව ජීවත් වෙන්න බැරි බවට දේශපාලනඥයෝ අපේ ඔළුව නරක කරලා ඉවරයි. ආර්ථික විශේෂඥයෝ ඔළුව නරක කරලා ඉවරයි. සමාජ විශේෂඥයෝ ඔළුව නරක කරලා ඉවරයි. අපි ඒ තකතිරුකම දරු પરම්පරාවට දෙනවා. ඉතින් අර කැලේකට ඉල බහන කරන අපට සමහර විටක ඊට වෙනස් යන හිතවිල්ලක් එක දිගට પરම්පරාවක් අතින් පාත් ගන්න පුළුවන් වෙයි. කියනවා ගමකනම් නගරකනම් ගෙදරකනම් කොහොමඩක්වත් බෑ. ඒක එතකොට පවුල කඩා හිරවන සමාජ බන්ධන නැති කරන නිවන් තන්නේ පුද්ගලිකව න්යාය දකින එහෙම නැත්නම් පුද්ගලිකව කියලා කියන්නේ ඒකට ආත්මාර්ථකාමී නිවන් දකින ක්‍රමයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණා තමන් කරන භාවනාවත් එක්ක ගලපනවා මිස තව කවුරුත් පහත් කළ සලකන්තෝ සංවිධාන පහත් කළ සලකන්තෝ බෞද්ධ බෞද්ධ බේදයක් ඇති කරගන්න ගන්න නැතුව තමන්ගේ సంతානයේ තමා වශයෙන් කොච්චරක් අගය කරනවාද අගය කරන තරම් පිටකොන්දක් තියනවාද වීරත්වයක් තියනවාද වීර්යයක් තියනවා කියන බලන්න අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක නිසා මේක අටුවාවට මම අවධානය යොමු කරනවා. නමුත් ඒක සම්ප්‍රදායනුකූලව පසේ බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධය ලබාගෙන මේ ගාථාව දේශනා කරලා තියෙනවා Taman වාසයේ අපදානීය චර්යාව ජීවන චර්ිතය විස්තර කරගෙන. ඒක කියලා තියෙන්නේ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඉස්සර ඉඳලා තියෙනවා ගාථාවේ තියෙන පදයකට අරන විභූෂණ ද බ්‍රහ්මදත්ත කියලා ඒ රජුරවන්ට නම කියලා තියෙනවා. ඉතින් මේ රජුරු උදේපාන්දර නැගිටපුවාම දානි ටික හීලට වළඳලා දවල් දාණයට එනකම්ම මේ ශරීරය අලංකාර කරගන්නවා සාටක පළඳිනවා මූණ ලස්සන කරගන්නවා කණ්ණාඩියක් ඉස්සරහ ඉඳගෙන ලස්සන කරනවා ආලවට්ටම් කරනවා අලංකරණය කරනවා ඊට පස්සේ දවල් දාණේ කැම ගත්තට පස්සේ හැන්දෑ වරුවමත් රාත්‍රියේ බහුවෙන්ද උදේ වෙනකනොත් තමයි ප්‍රමාණය විශාල කණ්ණාඩියක් ඉස්සරහින් තියාගෙන තමන්ගේ ඉරියව් කොහොමද විභූෂණ අංගපසංග කොහොමද හැසිරෙන හැටි hina වෙන හැටි ඔක්කොම අලංකරණය පිණිස ගත කරනවා ඉතින් මෙහෙම අවුරුදු ගාණක් නිදලා තියෙන රජ කෙනෙක් කියන්නේ ඔච්චරයි රජුරු කියන්නේ කාමයට රජුරු ඉතින් මේ රජුරු මේක තමයි કોઈ රජුරුවත් කරන්නේ ඉතින් එහෙම කරගෙන ඉන්නකොට අවුරුදු ගාණක් යනකොට මෙයාට තේරලා තියෙනවා මම මේ කාමයට පහඳිනවා මිසක් ආ කිසියම් වග විභාගයක් රාජ්‍ය විමසීමක් කාගවත් සුභ සිද්ධියක් මොකොත් නැහැ සියලුම අයබදු සියලුම කාලය සියලුම රාජ්‍ය සේවකයන් ගත කරන්නේ Tamange විභූෂණේ සඳහා කියලා මේකට ලොකු කලකිරිල්ලක් ඇවිලා රාජකම අතහැර රාජවිඹුමට බහැලා ගිහිල්ලා පැවිදි වෙලා මේ මිනිස්සේ දවසකට Tamange සිරුර අලංකාර කිරීම සඳහා අනුන්ට සෝබනේ පෑම සඳහා කොච්චරක් ගත කරනවද කියන මේ කාරණාව. මේකම විපස්සනා කරනකොට රහත් මේ පසේ බුදු වෙලා තියෙනවා. ඊට පස්සේ පසේ බුදු වුණාට පස්සේ ඒ තමන්ට අපදානයට මුල් වෙච්ච මේ චර්යාව ගාතපද හතරකට නම් රූපයක තමයි කිද්දා රතින් කාම සුකංච ලෝකේ මේ ලෝකයේ සම්පූර්ණ මන්ද දශකයට පස්සේ අපිට තියෙන ක්‍රීඩා දශකය. ඒක අවුරුදු 11 ඉඳලා 19 දක්වා ක්‍රීඩා දශකය කියලා කියනවා. ඊගාවට එනවා 19 ඉඳලා 29 දක්වා වර්ණ දශකයේ සෝබනි. දිගටම ඉතින් මේ අලංකාරය කිරීම. ඊට පස්සේ බල දශකයට එනවා. ඊට පස්සේ ඔක්කොම අයියා වෙලා මේ එතකොට සාමාන්‍යයෙන් කියන්නේ වනස්පති කියන නම තමන්ගේ ගෑනිටත් තමන්ටත් ගෑණි ගැම්මට තාත්තරයි තමන් ගැම්මට තාත්තරයි අන්ධහර පාගෙන මමයි හම්බ කරන්නේ මමයි ගෙදර ලොක පුළුවන් නම් කාවල බැරි නම් කාපල්ලා කියලා දරුවන්ටත් ආනසක පතුරු ආගෙන ඉන්න වනස්පති යුගය එනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා දසකයට වැඩෙන්නේ. ප්‍රඥා දසකයට එනකොට තේරෙනවා මේ කොමුණ නැටුම් කෙලි කවට දිනාදා දැන් තමන්ගේ ඉන්ද්‍රයන් තරක් වෙන්න පටන් ගන්නවා. 40 පැන වෙලා ඉඳලා ඇස්පීම ඉතින් 40 සම්දි කියලා පටන් ගන්නවා. එතකොට තමයි ඥාන දසකේ එන්නේ. සමහරුන්ට නම් කවදාකවත් ඉන්නේ නැහැ ඒක. පොතේ තිබුණාට. ඊට පස්සේ තීරණ පටන් ගන්නවා. එතනින් මෙතනින් පඳි දෙන්න ගන්නවා, රැවුල් දෙන්න ගන්නවා. හැම රැලි වැටෙනවා, දත් වැටෙනවා. මේ ඔක්කොම තියේදී අර ගෙනාවු ගැම්මට පුළුවන් තරම් සෝබනේ දාන්න ඉතින් 60 වුණාට පස්සේ හාන දශකයට වැටෙනවා. ඔන්න පන්සල් යනවා, භාවනා කරනවා, විපස්සනා වෙනවා. පන්සලේ ප්‍රධාන දායකයා වෙන ඉතින් පටන් අර ගන්නවා. ඉතින් වෙන බයිලාව. ඊට පස්සේ එතන ඉඳලා ආයේ අර වන්ද දශකයේ වගේ ඒ ලෝකේ දන ගන්න පටන් ගන්නවා. 70 වෙනකොට හැරමිටියක් අතර ගන්නවා 80 වෙනකොට ඉස්සරහට නැමෙනවා 90 වෙනකොට මෝමුහ අංජබජල් දැන් කියන දෙය හැටියට මේ මතකේ නැති වෙනවා බෙවුලන රෝගේ නෝ මට මතක නැහැ හොඳ ලස්සන රෝග දෙකක් තියෙනවා පිටු පිටරට ලෝකේ පිටරට කට්ටියට පාකින්සන් වෙනවා තව තව රෝග දෙක තුනක් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම නාගෙටිගෙතෙන් ඊට පස්සේ සයන දාසකේ ආයෙත් කක්කාවේ වැටෙනවා ඉතින් මේ කාලේ පුරාවට තියෙන මේ ශෝබනේ ඔය දශක දශකයේ කියලා අපේ විසුද්ධි මාර්ගයේ දින කතාවක් ඔය ඉස්සර පන්සල් වලක ඇඳලා තිබුණා. ඒක මේ ක්‍රීඩාව පිණිසයි. ඊට පස්සේ කාම සුඛය සඳහා. ඥාකය 60 වරුණත් කාම සුඛය ඉවරයක් වෙනවා. නාක විශ්ේ ගැටත් උසේ. ඉතින් මේකම තමයි සෙල්ලම තියෙන්නේ. ගීගෙදරක ඉඳ ගියාම තරගකාරී විදියට මේ කටයුතු කරනවා කිද්ධාර්ථින් කාම සුඛංච ලෝකේ. මට බයෙන්නේ මේක තන්නේ කර ආහාර ක්‍රමයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. සර්වචනසේ නිසා පිටක් පිටක් වළඳන වෙලාවෙ කියනවා නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාව දේව විමසකායස තීත්‍යා යාපනාය විහිසෝකරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය කියලා පිටක් කඩ බත් පිටක් කටේ කියන්නේ. ඒක ක්‍රීඩා පිණිස නෙවෙයි, ජාවේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අලංකාරයේ පිණිස නෙවෙයි බ්‍රහ්මචර්යානුග්‍රහයට කියන බඩගින්න නිවණ්ඩයි කැපත රෝගය කියලා අලුතෙන් රෝග ඇති නොකර ගන්නයි. අද තියෙන භෝජන සංග්‍රහය බලන්න. දවස් තුන් වේලක් ඇවිල්ලනවා. රාත්‍රිකේම කැම තන්නේ ක්‍රම කාමභෝගී ඊටසේ කාම ක්‍රීඩාවල යෙදෙනවා. පාටි යනවා. විභූෂණ කරනවා. හැමදාම මේක තමයි කරන්නේ. ඉතින් හැදෙන තරුණ තරුණියෝ හැම වෙලාවෙම බලනවා අද මේ පාටි ඊගාදස මේ පාටිය ඒකෙන් මේකෙන් ගියාට පස්සේ මේ කෑම රටාවත් කාම භෝගයත් ඒක හොඳටම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම දිනු විච රටවල් වල රාජධානි වල අගනගරි. ඒ රටවල් වල නීතියක් තියෙනවා ගෑනු ළමයි කවුරු 13 පහ වුණාට පස්සේ පාටියන එක වළක්වන්න දෙමව්පියන්ට අයිතියක් නැහැ. අවුරුදු 18 පෙන්නට පස්සේ පිළිම කෙනෙකුට බොණ්ඩ ලයිසන් තියෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා බීලා ඩ්‍රයිවිං කරවට පස්සේ ඌ මැරලා යනවා. ඒක හොඳට දින බල්ල මැරලා ඉන්නා වගේ පාරයිනේ ගස්වල මල් එල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගහේ වැදිලා මැරිලා. ඉතින් අම්මයි තාත්තා ඇවිල්ලා හැමදාම එතන වැද වැදිනේ අම්මම තමයි මේ කාර්ය කරන් දීලා තියෙන්නේ. ඒ අම්මලා තාත්තලා තමයි දරුවන්ට මේ දේ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කියලා තියෙනවා 13 පැන්න කෙල්ලෙක් ඉන්නවනම් එංගලන්තේ ඉන්න එපා. 18 පැන්න කොල්ලෙක් ඉන්නවනම් පිටරට ඉන්න එපා. ඉවරයි. ඊට පස්සේ අම්මලා තාත්තලාට ආයේ හුස්ම ගන්න ඉඩක් නැහැ. ඊට පස්සේ කුඩු ගන්නවා. ඊට පස්සේ කෙල්ලෝ නම් බේරන්න පුළුවන්. කොල්ලෙකුට බේරලා ඉන්නම බෑ. අද පාරට බැස්සොත් කෙල්ලෙන්ගෙන් කෙල්ලන්ගෙන් බේරලා ඉන්නම බෑ කොල්ලෙකුට. ඉතින් ඒ නිසා මේ එකට ජීවත් වෙන බල්ල බලල්ලු වගේ ඒ මෙහිංගි එකෙක් කියනවා රස්සාවක් නැතිකමට හමුදා විඳලා ගියේ ආරක්ෂක සේවාවකට බැඳුනලු ගියා. ඊට පස්සේ යාත්‍රි වුණලු රාත්‍රී 10න් පස්සේ මේ ඒ ආයතන ආරක්ෂා කරන ආරක්ෂණ නිලධාරියෙකු විදිහට යා කියනවා රාත්‍රියේ වැඩ කරන ස්ටේෂන් දුරේ ස්ථාන බස් නැවතුම් පොළවල් වගේ තියෙන තැන්වල සීතල නිසා හොඳට කූඩු කරලා විදුරු කූඩු ගහලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම රෑ 10 පෙන්නට පස්සේ තරණ තරණයෙන් පිරෙනවා. හැම තැනම බීලා බෝතල් කටු, බියර් කෑන්, ගෑනු පිරිමි බීලා වැටිලා ඉන්නේ මේ බල්ල පාරයින් බුදිනවා. ඊට පස්සේ අර වාහන අස්ථානේ පාක් කරපුවාම උස්සගෙන ට්‍රක් තියනා වගේ අර මොක්කෝම එකතු කරලා ගිහලා නගරේ බල්ලවල්ලාගෙන යන්නේ අර නගර නව කවුන්සිලේ ඔක්කොම අරන් ගිහිල්ලා උන්ගේ තියෙන මොන හරි ලකුණක් බලලා උදේ අම්මට තාත්තට කෝල්ලක් දෙනවලු උඹේ පුතා උඹේ දරුවා ආවල් මේ පුනරුත්ථාපන ශාලාවේ ඉන්නවා මෙන්න මෙච්චරක් ආරක්ෂණ සංස්ථාවෙන් ඉන්ෂුරන්ස් එකකින් කැපිලා තියෙනවා ඉතින් අම්මයි තාත්තා උදේ ඇවිල්ලා ආයෙ දරුවා ගිහිල්ලා තියලා නාවල කාවල බොන හැන්දෑ වෙනකොට ආයෙත් අම්මට තාත්තට කතා කියනවා <clears throat> යනවා බොනවා. මේ පාරයි ඉන්න කොටට අඳගෙන බියර් එකක් අදා යන කෙල්ලෝ ඕනේ තරම් පාරිනවා කිසි බයක් නැතුව යන්න පුළුවන්. පිටිමේකට යන්න බෑ පාරේ. ඒ තරම් භයානකයි. ඉතින් මේකට තමයි මේ ලංකාව ගෙනියන්න හදන්නේ අපිට. මේ බටහිර ක්‍රමයට අපි ජීුණු වෙන්න හදනවා කියලා යටිතල පහසුකම් කියලා sannivedana කියලා දීගෙන අපිට පෙන්වලා දෙන දසවෘතු සැලසුම් පස්වෘතු සැලසුම් වල තියෙන්නේ අපි ඒ ඔය කියන සුර ලෝකයට ගිහිලා අතාරන්න අතාරින්න කියලා. ගිහිලා බැලුවට පස්සේ තමයි තේරෙන්නේ ඒව පිසාච പ്രേත ලෝක. කවදාකවත් ඉවරයක් නැහැ. ඉතාලිය වගේ රටක අවුරුදු 60 පැනපු අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පේනවලු ඒ 60 අවුරුද්ද ඇතුළත ඒ රට විනාශ වෙච්ච හැටි. ඒක තමයි පාප්පන්ති ඉන්නේ. එක අවුරුදු 60ක් ඇතුළත අද මෙහෙම මොන දිහා බලන්න බෑ පුරුෂයා එක්කවත් ස්ත්‍රියවට පාරේ බහලා යන්න බෑ අතවර කරන බලහත්කාරකම් කරන ඒක ඒ බොහොම සුලභ සුලභ දෙයක් ඉතින් ඒගොල්ල මෙහෙට ආවට පස්සේ අද අපේ සංචාරක ව්‍යාපාර දියුණු කිරීම තමයි විශාලම කර්මාන්තේ එක්කෙනෙකුටවත් බයලජ්ජාව නැහැ ඉතින් නිකමට හිතන්න බුද්ධ ආගම හොයමින් මේක ධර්මද්වීපය කියලා මේකයි මේ ආගම රකවරක් කියලා සාමාන්‍ය සුද්දෙක් ලංකාවට ඇවිල්ලා හික් කඩුවට ගියොත් මොකද වෙන්නේ කියලා බුද්ධ ආගම හොයන. මේ මිනිස්සු කියන දේවල් වලට උඩ යනවා. ඒ රටවල තියෙන මිනිස්සු මේ කාමයේ විකුණලා තල්ලි හම්බ කරන්න අර පිටින සුද්දන්ට කියන කතා. මේ කට්ටිය එන්නේ මේ ලංකාවෙන් ඔක්කොමලා රහත් වෙලා කියලා හිතාගෙන. ඔක්කොමලා ධර්මදීපේ ඉන්නේ කියලා. මාලිගාවට ගිහිල්ලා එන ඇවිල්ලා බලනකොට සරෙප්පු දෙක නැති. මේ ලෝකේ තියෙන උත්තරම ස්ථානයි. ඇයි? මාලිගාව ෂූ පැලස් වලට එනවා අපේ කට්ටිය ගිහිල්ලා කැමති සරෙප්පු දෙයක් දාගෙන එනවා. Taman එක එතන දා. ඉතින් අර පිටරට සුද්ද මෙතෙන්ද ඇවිල්ලා බලනකොට මේ මාලිගාවත ළඟ දන්දා මාලිගාවත ළඟ සරෙප්පු දෙයක් තියෙන්න බෑ. ඊටන් අපිට ජාත්‍යන්තර වශයෙන් පුදුම සම්මාන තියෙනවා. මේ ශ්‍රී ලංකාවට මොකද අපි හයියෙන් කතා කරනවා අපි තමයි තේරවාදී අයිතිකාරෝ අපි තමයි ධර්මයේ දරන්නේ අපි ධර්මද්වීපේ ඊර්වසි අපි කුලල් පා ගන්නවා නමුත් අර පිටරටින් ලබනකොට පේනවා මේ සුද්ධ මේ ක්‍රීඩා රතිය සහ කාම සුඛයට අපි ඇදගෙන ගිහිල්ලා තියෙන හැටි මේ පසුගිය අවුරුදු 200 ඔන්නකොට තමයි විද්‍යා දියුණුව කියලා කියන්නේ. ඔකට තමයි තාක්ෂණය කියන්නේ. ඔය ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. තාමත් අපේ දෙමාපියෝ කැමති දරුවන්ට විද්‍යාව උගන්වන්න. මම එහෙම අහුවෙච්ච දරුවෙක්. අපේ ගෙදර මම හිතන්නේ දෙවෙනියට වගේ විද්‍යා අධ්‍යාපනයට අහුනේ මම. ඉතින් අපිට ගෙදර ගියාම සලකන්නේ විද්‍යාඥයන්ට. අපේ ගෙදර ඉන්න ඔක්කොමලා කලා විශ්වවිද්‍යාල. ඒගොල්ලෝ බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්නවා, සිංහල ඉගෙන ගන්නවා, බුද්ධ ධර්ම ගන්නවා. ඒක කලා විෂයක්. මෙයා විද්‍යාව ගන්නවා. මෙයා විද්‍යා පරිශන කරන්න කියලා. ඉතින් අපි මම ටිකී ගියා. ඉතින් සියලු සංස්කාරයෝ නැසෙන සුළු කියන්නේ සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළු කියලා තමයි අපි ඒක රසල් කියන්නේ. ඒ විද්‍යා අධ්‍යාපනයේ ලැබලා මෙන්න මේ සූත්‍රයේ ගාථා ටික කටපාඩම් කරනකම් අන්ධ භක්තිකව මම විද්‍යාව දිගේ ඉදිරියට ගියා මම ළඟ තිබුණා මොකද්ද තරහක් එදත් මේක දැක්කට පස්සේ තමයි තේරුනේ ඇක්චුලි මොකද්ද තියෙනවා අපිට මේ ගුණාට අඳපු ගතිය අපි ළඟ සංස්කෘතික ගති තියේදී අපි ගුණාට අඳන අන්දන්නම කීඩා රතිය සහ කාම සුඛය අරහ අපිට තිබුණා සිංහල ක්‍රීඩා අපිට තිබුණා බෞද්ධ සංස්කෘතික කටයුතු ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් අද තියෙන ටික කොහෙන් අපේ ඔළුවට ආවද කියලා දන්නේ ඊට පස්සේ අපි කියනවා භාවනා කරන්න ඉඳගත්තාම ඔළුවට හිචි විදිනවානේ. එක තැනක ඉඳගෙන ඉන්න බෑනේ. මේ හිත අවුල් වෙනවානේ. කොහොමද මේක නතර කරන්න හදනවා? ගෙදර ගිය ගමන් පටන් ගන්න ක්‍රීඩා රතිය සහ කාම සුඛය. ඉතින් මේ දෙක කාමච්ඡන්දේ සහ ඒකාග්‍රතාවයේ කියන චෛතසික දෙක. කාමච්ඡන්දේ තියෙන තාක්කල් ඒකාග්‍රතාව වෙනවා. ඒකාග්‍රතාවේ තියෙන තාක්කල් කාමච්ඡන්දේ නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ කියන නීවරණයට ලැබෙන ඒක නැති වෙලා ලැබෙන ධානාංග චෛතසිකේ තමයි ඒකාග්‍රතාව. ඒ නිසා එක අරමුණක හිත පවත්තන තාක්කල් කාමච්ඡන්දේ නැහැ, ක්‍රීඩා රතිය නැහැ, කාමසුඛේ නැහැ. ඒ නිසා කූඩල කොට උඩ තිබ්බා වගේ හිත අරමුණකට ගිය ගමන් අර වෙහෙස කර දරත තල්ගතිය, දැවිලි තැවිලි ගතියක් එනවා. මේ ඌරෙක් හොඳට පිරිසුදු කර බිම්මක තිබ්බට පස්සේ උටින් ඉඳලා. ඒකට ඉන්න ඕනේ මඩ ගොඩ පයි. ඌරට ඉන්න බෑ. ඌර ඇති කරන මිනිස්සු බැලුවා ටික කාලයක් කරලා ඌරට මේ වගේ පියන් අඩල්ලලා හොඳ ලස්සන තියෙන කොටුවක දැම්මොත් ඌට රත් වුණ තාවේ කියලා ලෙඩක් හැදෙනවා. මොන ඉන්ජෙක්ෂන් දුන්නත් හරියන්නේ නැහැ. බක්කියක් අදලා පස් ටිකක් දාලා දීපු ගමන් පස් වල දෙසරත් තුන බස්සක් කාලා ගහනකොට රත් වුණ තාවේ නැති වෙනවා. අර පස් වල තියෙන කුණු ටික ඌට ඕනේ. ඌගේ ශරීරේ පවතින. ආ මේ වගේ තමයි මේ කොහේ යනවද මොනවා කරනවද කියන කාරණාවේ જાතියක් වශයෙන් සමිතියක් වශයෙන් පොදු වශයෙන් ගත්තා. පෞද්ගලික ගත්තත් අපි එක්කෙනෙකුටවත් සුද්ධවන්තයෙක් කියලා කතා කරන්න ඉඩක් නැහැ. ඉතින් නමුත් මේ කතා කරන්නේ අපු අවුරුදු 2006 කිය පරණ කතාවක් නේ. ධර්මදත්ත රජුලොත් ඔය සෙල්ලම තමයි කරලා තියෙන්නේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් විභූෂණ පාන. මම ප්‍රයිවට් කම්පැනි එකක පද්ගල ආයතනයක රසාවක් කරේ. ඉතින් හිටපු ලොක්කත් සිංග්ලිෂ් එක්කනේ. ඉංග්‍රීසි ආක්‍රමණයට සිංහල ඉගෙන ගත්ත මිනිසෙක්. ඉතින් එයා කියනවා එයාගේ එයා කියන්නේ මොනවාට හොඳ හොඳ මතක නැහැ නමස් කියන රාජ්‍ය නායකයාට කියන්නේ ලොක්කා කියලා. එයාගේ මාමා වෙන කෙනෙක් තමයි රාජ්‍ය නායකයා. ඉතින් රාජ්‍ය නායකයා මෙයාට කිව්වලු ඉන්නේ කියලා උත්සවයක් තියෙනවා කියලා මේ විභූෂණ සම්මාන පූජා කරන උත්සවයක්. ඊට ලොක්කා අහනවලු මෙයාගෙන් විභූෂණ කියන්නේ මොකක්ද කියලා. මෙයා කොළු මනින්න දන්නේ නැහැ ලොක්කෝ කියලා. ඉතින් මයින් ඇවිල්ලා උඹවත් දන්නවද මේ විභූෂණ කියන්නේ මොකක්ද? මම මන් දන්නේ නැහැ. ඉතින් අපේ රාජ්‍ය නායකයන්ට රාජ්‍ය නායකව ගිහිල්ලා ශිල්පීන්ට දක්ෂයින්ට මේ විභූෂණ සම්මාන දෙනවා. විභූෂණ සම්මාන කියන්නේ කිලින්ම අපායට પાස්පෝට්. මේක කියලා තියෙනවා විභූෂණ ඨාන විරතෝ සත්‍යවාදී. මේ මවාපාන දේවල් සෝබන මේකෙන් අයින් වෙලා ඇති හැටියට අපි දේශීය ක්‍රමයට ජීවත් වෙනවා. ඉතින් රජයේ විසින් මේ විදිහට විභූෂණ දෙන්න පටන් ගත්තාම එක එක ශිල්පේ ඔක්කොමලා බලන්නේ රජයේ ශේප් කරගෙන තාම කොහොමද විභූෂණ සම්මානයක් ලබා ගන්න. බුදුචානන්තයට බණකොට වෙන්නේ හෙළු ඇල්ලෙන් ඉන්නේ. හෙළුවෙන් ඉන්නේ. ඉතින් එහෙම සමාජයක ඉන්නකොට අපි කොහොමද මෙවැනි ගාතාව ප්‍රසිද්ධ රේඩියෝ එකෙන් බණක් කිව්වොත් කොහොමද? මේ වගේ ආලෙල හතරමං හන්දික බණක් කිව්වොත් එහෙම කොහොමද? බෙල්ල ගලවලා අතට දෙයි. පුළුවන් නම් දෙන දෙයක් කාලා ඉඳ ආඳුරනේ මේ අනම්මනම් කතා කරන් දෙන්න එපා. මේක අපේ රාජ්‍යය කියලා. ඒක නිසා වෙන්න ඇති ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ මට කිව්වේ මෙන්න මේ ටික කටපාඩම් කරපන්. කටපාඩම් කරලා මේ අපි මේ දියුණු වෙනවයි කියලා පොහොසත් වෙනවයි කියලා සමාජයේ ඉදිරියට යනවයි කියලා પરම්පරාවක් අපේ පුවාදරුමුත් යන ගහන, ගෝල බාලුත් යන ගහන කොහෙද යන්නේ? මේක දිහා සරුවචනාංශ කොහොමද දැක්කේ? ජවසනාප්ට ඒක සුළුතරයක් වෙන පසේ බුදුරජාණන් වහන්සේට හේතු කරාට මට නම් හිතෙන්නේ නැහැ. එහෙම මේක හැම මේ ශ්‍රාවක බෝධිනාංශ බෝධින්න බෝධිසත්ත්වයන් වහන්සේ නමකට, පසේ බෝධිසත්ත්වයන් වහන්සේ නමකට සම්මා සම්බෝධසත්ත්වයන් වහන්සේ ඔක්කොටම ගැලපෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න යම් වෙලාවක අපි කිද්දාරති කාමසුඛං කියන නැත්නම් කාම කාම ඡන්දේ කියලා අපි කියන්නේ. ඉතින් මේක තව ලස්සන වචන දෙකකින් අපේ සාමාන්‍ය බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා වස්තුකාම ක්ලේශකාම කියලා. අස්තුභාම කියලා කියන්නේ දුවා දරුවන් රත්තරන් මිනිමුතු හරකබාන නිශ්චල චංචල දේපල. ඉතින් දැන් අපි මේ අරණියට ආව නිස්සනට ආවයි කියලා කියන්නේ ඒ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් බින් වෙලා වස්තුකාමයෙන් ඈත් වුණා. ඉතින් විශේෂයෙන්ම ගියත් දන්නවා ඒ වගේ වස්තුකාමයෙන් ඈත් වීමට කොච්චර ව්‍යාපාර කරන්න ඕනද? ඒකට කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා. නිෂ්ක්‍මණය නෙවෙයි අති අබිනිෂ්ක්‍මණය. මේකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ වස්තුකාමයෙන් වෙන්වීම පමණයි. මේ වස්තුකාමයෙන් වෙන් වුණාට අපි ඇවිල්ලා ආසනයක වාඩිලා හොඳට අංගපසංග සකස් කරගෙන සම්බර වෙලා සහැල්ලු කරන ඇස් දෙක වහපු ගමන් වස්තුකාමයේ ප්‍රමාණයට කෙලෙසකාම මතුවේ. මේ කෙලෙසකාම වල තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. කෙලෙසකාමයේ තියෙන තාක් අරමුණක හිත තියන්න බෑ. ඒව নানা අරමුණු વિશે දුවන. අරමුණු රස විඳ විඳ දුවන එක ක්ලේශකාමයේ. ක්ලේශකාමයේ තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒකේ ප්‍රතිනිධිය ඒකට තියෙන ભેද තමයි ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය කියන්නේ. ඒ නිසා අච්චර වස්තුකාමයක් අතහැරලා ඇවිල්ලා සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා ආපාපණයක් දාගෙන තවත් සිල්ලුතුන් මැද ඉඳගෙන භාවනා ශාලාවක ඉඳගෙන අරණ්‍ය වාසී වුණත් ක්ලේශකාමයන්ගේ බැටදීම පාරදීම් බලනකොට පේනවා මෙවැනි හටනක් අයහති ජීවිලා මේ අරණිකට අවිලා කරනකොට මෙහෙමනම් මරණ චිත්තක්ෂණේ මේ ක්ලේශකාම කොච්චරක් අපේ හිත පැහැරගන්නේ කොච්චරක් අපිට මේ වගේ වෙලාවක මේ මේ මධ්‍යස්ථවාදී කෙලෙස් නැති මධ්‍යස්ථ අරමුණක හිත තියාගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානට අවිලා භාවනා කරන ගමන් මේ ක්ලේශකාම Tamanට බැට දෙන හැටි දැකීම ලොකුම ලොකු ජයග්‍රහණයක් මොකද අනිවාර්යෙන් වයසට යනකොට ඔක වැඩි වෙනවා. ලෙඩ වෙනකොට බයටත් එක්ක වැඩි වෙනවා. මරණ මොහොතේදී උප්පරිම අවස්ථාවට එනවා. ඒක නිසා මේ ක්ලේශකාමයන් දැන ගැනීම වැරද්දක් නෙවෙයි ප්‍රීතියට කාරණාවක්, ප්‍රමෝදයට කාරණාවක්, පැහැදිය යුත්තක්, බැසගත යුත්තක්, පිහිටා සිටිය යුත්තක් මේක අපේක්ෂා කළ යුත්තක්. වස්තුකාම අයින් කරපු තරමට ක්ලේශකාම වෙන්නේ. මේක සර්වඥාන්තු උපමාවට පෙන්වන්නේ වනමුඛයක් තුවාලයක් සුද්ධකරනද බෙහෙත් දාන සුද්ධ කරපු ගාන රිදෙනවා වැඩි. එහෙම නැත්නම් කියන්න පුළුවන් සිංහල ක්‍රමයට පළවෙනි කසාය බීපු ගමන් රෝග ලක්ෂණ ඇවිස්සෙනවා. ඉතින් අපි කසාය මාරු කරුවොත්, වේදා මාරු කරුවොත්, වෙනදානකට ගියොත් ආයසරයක් දෙනවා කසාය පළවෙනි එක ලෙඩේ අල්ලගන්න. එතකොට රෝග ලක්ෂණ වැඩි වෙනවා. මේ වේදා ලෙඩා හිතනවා. මේ වේදා තේරෙන්නේ නැති කෙනෙක් මේ ලෙඩේ සනීප කරන්නේ මෙයා වැඩි කරනවා කියලා එකන එකන වැඩි කර යන්න යන්න හදන මිනිහා අත්ෙන් අතට පයින් කුරුල්ලා තෙමිලා නැහිනවා වගේ හරි එක දේ කරන ගියා නම් දෙවෙනි කසායනට සනීප වෙනවා. ඒ නිසා ගිහි ගිය අත්හැරපු ගමන් විශේෂම ගිහියන්ද පුදුමාකාර කෙලෙස් ඇවිසිලක් කරනවා. ඒ කෙලෙස් ඇවිසුනාට පස්සේ හරි අසරණ වෙනවා. ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ යෝගාවචරය දෙලොක්ම දෙහිර වෙනවා කියලා. අර පැත්තෙන් වස්තුකාමයේ අදිනවා. මැදේ ඉඳන් ක්ලේශකාමයේ වද දෙනවා. ඉස්සරහට පේන නිවන පේන දෙක අහලක නැහැ. ඒකටයි මේ යන්න හදන්නේ සාංකා විශයක් නැහැ. ඉතින් අර මැද ඉන්න මිනිස්සයා ඒ ඒ කරන දරන දැරිල්ල ඉවසන ඉවසිල්ල ඒක පන්නපු කෙනා විතරයි දන්නේ. අපේ ලොකු ස්වාමීන් ලියලා කියනවා අද ලංකාවේ ඒ මේසා සටනක් කරන මේ යෝගාවචරයට භාවනා පිස්ස භාවනා පිස්සා කියලා ඉසුලු ඉසුලු කරනවා. උසුලු විසුලු කරනවා. ඒ මිනිස්යාගේ මේ සටනට සාමාන්‍ය ජනයා කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ. මේ ලියලා තියෙන 1949 50 අවුරුද්දේ. භාවනා කරන්න යනවයි කියලා කියන්නේ ඊළඟන කන පරිත්‍යාග. දෙලොක් අතර හේතුව මොකද ක්ලේශකාමයේ වස්තුකාමයේ අතහැරලා මේකට ආපු ගමන් ওই බලාපොරොත්තු වෙන ධ්‍යාන බලාපොරොත්තු වෙන පරියංගේ සක්ම කරගන්නත් නැහැ. gedara තියෙනවත් මතක් වෙන නිසා මේ ක්ලේශකාම කියන එක සංසාර ගමනේ කන්නා ආසා ක්ලේශ මාර සේනා මේක දැකගෙන මේ වැඩේ කරන මිනිහට වඳින්න වටිනවා කියලා මම කියනවා ඒ නිසා මේක දැනගෙන ක්ලේශ කාමත් එක්ක මම මේ හටන් කරන්නේ වස්තුකාම වැඩියෙන් හම්බ කරපිය කරකට වැඩියෙන් කරනවා මොකද උගේ ඔළුව තියෙන නිතරම මේ හම්බ කරපු වස්තුත් එක්කනේ මේක වේයෝකයිද මීයෝකයිද කරපොස්සෝකයිද ඉතින් අතහැරලා ආපුවාම තව බයයි ඇත්තටම මීයෝ ලෑස්ති වෙලාම ඉන්නවා ඒක. කැරපොත්තත් ලෑස්තිලා එන දවස් දෙක පැනපු ගමන් මම ගිහිල්ලා එනකොට මේකේ තියෙන ඔක්කොම වේවකාර. ආයෙ මුලක ඉඳලා සුද්ධ කරයි මේකද ගොඩාක් බඩුනේ. කැරපොත්තු. මීයෝ. ඉතින් එහෙ ඉඳලා සැලසුම් කරන්න ඕනේ මේ කැරපොත්තන්න දැන් මොකද කරන්න ඕනේ ඒක ක්‍රමක්ෂම මැල තියෙන් ගහන්න ඕනේ. වේ වෙනවනම් වේ දැලු කඩන්න ඕනේ. කූඹින් එනකොට බේත් කරන්න ඕනේ මේක ආපත්‍යයක්ද කාටලි කියලා කවු පව් කොන්ත්‍රාත් එක කාටල් දෙනවා නේද මම අයින් කරනවාද මේ දායක පූජා කරපු වස්තු පිටින් කාලා වරෙන්කෝ දායකයෝ ඇවිල්ලා වගු දෙක අල්ල අනේ බුදුහාමුදුර කියලා පිළිගන්නලා තියලා යනවා උන්දලාට හොදන ගෙදරයයි මේව රකින්න ගියාම හෙන්න ගහන අපරාධයක් තියෙනවා ඉසු කරන්නත් බෑ ඉතින් තමන්ම හම්බ කරගෙන රස කොමිටි කියලා එකක් ඊට පස්සේ ඒක අතහැරලා ගෙදර ආවට පස්සේ මේක ගෑණිට රකින්න පුළුවන්ද දරුවන්ට රකින්න පුළුවන්ද යනකම් මේවා වේලලා අවුලලා කවුරු කරයිද කියලා හිත ඇතුලේ මේ තියෙන ක්ලේශකාම නිසා හම්බ කරපු තරමක් හම්බ කරලා තියෙන දුක් මේ මේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඉතින් මේකේ රජ වෙනවා කියුවට පස්සේ රජුරන් ඕන තරම් දැසිදසුන් වෙනවා ඉතින් ඕන තරම් අලංකාර කරන්න පුළුවන් ඕන තරම් කෙලෙදකාම කරන්න පුළුවන් ඕන තරම් කාම සංකාම මේක ඉන්න පුළුවන් අන්තිම රජුරන් තේින්න මේක අමු හිස් ගණ්ඩ දෙයක් නැහැ මේ කොච්චර සෝබන දාගෙන හිටියත් ඒක මා හිස් කියන බව තේරෙනවා නම් ඒක පල්ලෙහා ඉන්න මිනිස්සෙන්ට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ ඇඹේනිය හැට බෙරලා හොට බිම ඇරිලා රැලි වැටිලා හිටියත් තමන් ඉන්න ගේ පැල්කොටේ කපුටෙක් මේ පැත්තෙන් ඇවිල්ලා එහා පැත්තේ යන්න පුළුවන් තරම් පැලලීරිලා දිරලා තිබුණා අම්බ කරන කණ්ඩ භාගයට වෙච්ච කැවිච්ච ජීවිත දෑකැත්තක් මිස වෙන මොනවත් ගේ තුල ආහුදයක් නැති වුණත් එදාට කණ්ඩ ලබු කට්ටක තියෙන මුං ඇටපතක් කර වෙන මොනවත් නැතිනම් ඒ මනුස්සයා හිත උදේ ආයෙත් මේ දුක විඳින්න කල්පනා කරනවා මිසක් වරුවකටවත් ගිහිගේ අතාරින්න ආරම්භේණි අතාරින්න බෑ කියලා කියනවා. අර මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් කපුට යන මේ ගිහි අතාරින්න බෑ කියලා කියනවා. අර හම්බ කරන්න ගන්න ගෙවිච්ච දෑකැත්ත කෑල්ල අතාරින්න බෑ කියලා කියනවා. මිය මුං ඇට නැති ලබු කට්ට අතාරින්න බෑ කියන ඉති යමක් කමක් හරි තියෙන කුමර කුමරි වයස කෙනෙක් අතාරිනවා කිව්වහම සෙල්ලමක් නෑ. නමුත් අතහැරියට පස්සේ මොකද වෙන්නේ? ක්ලේශකාමී බඩු දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේකට උත්තරයක් තියෙනවා. මොකද්ද උත්තරේ? මේ වර්තමානයේ හිත තියාගෙන ඉන්නවනේ අපි කාම ක්‍රීඩා රතියට උත්තර දීලා තියෙනවා. ක්ලේශ කාමයට උත්තර දීලා තියෙනවා. කාම සුඛයට උත්තර දීලා තියෙනවා. නමුත් බැරිකම තේරෙනවානේ. වර්තමාන මොහොතේ හිත තියන්න බෑ. ඒ නිසාවට මේ විෂය බහුලව සාකච්ඡා කරන්න. ඒ මොකද හේතුව මේ පරිසරයේ වගේ ඉන්න එකෙක් හිඟන්නවත් අතපල්ලේ වැඩි ටිකක් ඉවත් නෙවෙයි. යම් කිසි මට්ටමකට සමාජ මට්ටමේ මධ්‍යම ප්‍රමාණය ඉක්මවපු අය. ඔක්කොම රජ වෙලා නැහැ. නමුත් මධ්‍යම පන්තිසා බටහිර ලෝකයේ සුද්ධෙක් කතා කරලා තියෙනවා. සර්වඥ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මැද පන්ති අයට විතරයි කියලා. ඉහළ පන්තියට මිනිසුත් අතර ඉඳගෙන මෙහෙම බණ අහන්න බෑ. ඒකේ පොළවේ ඇවිදින්න බෑ ආරක්ෂාව ඕනේ. මොකද මිනිස්සු මරන්නේ. ඊටාම දුප්පත් මිනිසාට මේ වගේ පැයක් හොයාගන්න බෑ. හම්බ කරලා කන්න එපා. මැද පන්තියට පුළුවන්. ඒ නිසා මධ්‍යම පන්තික උප්පත්ති ලැබපු අපි ඇති හරි වාසනාවන්තයි. ඒත් එක එක්ක සතුටින්නේ ඔක්කොම දෙනා කවදද තමයි රජ වෙන්නේ. කවද අපේ පැලන්ති ඉහළට යන්නේ. ඉතින් මේ පොරකෑම නිසා දිගටම මේ කාම විභූෂණ අලංකරන වැඩවල තමයි අපි ගත කරන්නේ. ඒ නිසා හොඳට පැත්තකට කල්පනා කරලා බැලුවොත් අත් මේ ආධ්‍යාත්මික සම්පත් භාවිතා කිරීම සහ මේ අලංකරණය පිණිස, විභූෂණය පිණිස, කාම සංඥාව පිණිස, ක්‍රීඩා පිණිස ගත කරන කාලයත් එක්ක අපි දවස් දාලා බැලුවොත් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මොනතරම් අසාධාරණ බෙදීමක්ද කරලා තියෙන්නේ වර්තමානයේ හිත පවත්වන්න කොච්චර වෙලා ගන්නවද නානා අරමුණු વિશે හිත නටවන්න පිස්සුවක් දරන්න කොච්චර වෙලා ගන්නවද කියලා. ඉතින් අපි කියනවා ඒක උනේ මේ මං උපදිච්ච පරිසරය නිසා, සංස්කෘතිය නිසා, ආදිමෝපියෝ නිසා, දුවදරුවන් නිසා, වස්තු නිසා මේ සියලුම මාරසේන. ඉතින් උන්දලාගේ කොට පෙරක දොර කන්නම් අහන්නේ උන්දලාගේලා නෝනම් කන්නේ උන්දලා කවදාකවත් යන්නේ නැහැ. ඒ නිසා මේක බුදු ඥානanse සඳහන් කර දෙනවා පටිසෝතගාමි ගමන අනිත් පැත්තට යන්න තියෙන්නේ අන්නේම යන කෙනාට පෙන්ලා දීලා තියෙනවා මේ ක්‍රීඩා රතිය තියාගන්න එපා. ඒ වගේම කාම රතිය තියාගන්න එපා. ඒ වගේම බුදුසසුන කියනවා මේ අලංකරණය මේ රූප ශෝභනේ එහෙම නැත්නම් මේ ශෝභාලංකාරී අද මනුස්ස ජාතිය බිම වටන ප්‍රධාන මාර බලවේග හයෙන් එකක් තමයි රූපලාවන්‍ය මධ්‍යස්ථාන. ඒ සඳහා ඇමරිකාව දවසකට වීදම් කරන ගාන දිහා බලනකොට ඒ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කරන ඒ ඖෂධ නිෂ්පාදන කරන සමාගම් තමයි කවුද ඊගාටන ජනාධිපති කියලා තෝරන්නේ. ඒ කිසිම කෙනෙකුට ජනාධිපති කෙනෙකුට බෑ ඒ ආණ්ඩුව පිටවන්න උදව් දීපු මේ සමාගමට විරුද්ධව යන්න. නිසා ඊයේ ඇවිල්ලා තිබුණා ඊමේල් එකක් මට මේ පොඩි දරුවකට එන්නත හරහා දෙන දේ ඉඳලා මරණ සාහතිකයේ දක්වා උන් අපි ගැන ගණන් කරලා ඉවරයි. එන්නත නිසාම පාකින්සන් රෝග හැදෙන බව, එන්නත නිසාම ඕටිසම් හැදෙන බව ඔප්පු කරලා තියෙනවා දැන්. නමුත් ඒගොල්ලෝ කියන අපි පරිශන කළා නෑ. බිලියන 66ක් දඩ ගහලා තිබුණා ඊයේ යම් හේතුවකින් එන්නත නිසා මොලේ අමාරුව හැදුවොත් ඒ දරුවන්ට ගෙවන්නේ. අරගොල්ලෝ බිලියන 66ක් ගෙවලා ඊගා ගන්න උපත් කරන සල්ලි දෙන්නේ ඒගොල්ලෝ. අද මෙතන කාටවත් පුළුවන් බලන්න බෙහෙත් බෙහෙත් පෙට්ටක් බොන්න තු ජීවත් වෙන්න. දොස්තර කෙනෙක්ගේ වෙන් වෙලා ජීවත් වෙන්න. ඒකෙකුට බෑ. අපි හරි දක්ෂයි කියන්නේ අපිට පවුලේ දොස්තර කෙනෙක් ඉන්නවා අපිට ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා අරයා ඉන්නවා මෙයා ඉන්නවා කියන්නේ මේ කොක්කට අහුවෙලා ඉවරයි. ඒකට හේතුව මේ අලංකරණය සඳහා බෙහෙත් හදන සමාගම් තමයි ලෝකේ බෙහෙත් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපි එක එක් වන ඖෂධයක් අන්තරයි. අපි එක එක් යුතු බෙහෙත් දන්නේ නැහැ. එක එක් සප්පාය සප්පාය ආහාර දන්නේ එක එක්කත් ඉරියව්ව දන්නේ නැහැ. ඉස්සර අපි හැම ගැමියෙක්ම වෙදෙක්. ඕනම කෙනෙකුට අත් බේතක් ගන්න. දැන් ඒක නැති වෙනවා. ඒ මොකද හේතුව අපි මේ සම්ප්‍රදායන තොගේට එන දේ ගාහන ගෙවලා සුපර් මාකට් එකෙන් ගන්න පුරුදු වෙච්ච නිසා අපිට දන්නේ නැහැ අපි මේ භාවනාවට මේක බලපානවා. අපි මේක ක්‍රමයෙන් පරගති භාවයකට ඇදිලා යනවා. ඒකෙන් අපේ දේශීය මේ තියෙන මාතෘ භූමියට අපේ තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒ සම්බන්ධය දුර වෙනකොට හිත එකලස් වෙන්නේ නැහැ. පතිරූප දේශයක හිටියත් වණ කරගෙන තියෙනවා. ඒ නිසා පතිරූප දේශයේ ඉන්න නම් අපි වීර්යවන්ත වෙන්න ඕනේ. පොළොවත් එක්ක ජීවත් වෙන්න, දේශයත් එක්ක ජීවත් වෙන්න, ගහකොළත් එක්ක ජීවත් වෙන්න. ඒකට විරුද්ධ පොද්ධාන ව්‍යාපාර රාශියක් නිටතරම ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වෙන්නෙම අපි ඝණයා කරේ යදුනොත් කුලයා කෙරෙහි ඇදුනොත් සංවිධානය වුණා. තනි වෙන්න වෙන්න කාටවත් බෑ අපිට කොක්ක දාන්න. තනි මිනිහට මොන જાතියක්වත් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරේ ප්‍රථම මහරහතන් වහන්සේලා 69ට ඔබලමලා මේ චරද බික්ක විචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය වෙ දෙන්නේ එකපාරේ යන්න බෑ. ආගම කියන එක සංවිධානයක් වෙන්න දෙන්න එපා. ඔබට ඔබ නිවන් දැකපු හැටි ඔබ කියපන්. කැමති කෙනෙක් නිවන් දැකලා නැති වෙච්ච ආවේ අරය කීප එක සාකච්ඡා කරන්න යන්නත් එපා. අරය කීප එක වෙනස් කරන්න යන්නත් එපා. ඔබට පුළුවන් දෙයක් කියලා. ඉතින් එතකොට පේනවා මේ ඒකට සෝබනයක් ඕනේ නෑ නේකට සංවිධානයක් ඕනේ නෑ නේකට අලංකරණයක් ඕනේ නෑ නේකට ආලවට්ටමක් ඕනේ නෑ මේ මම දන්නේ මෙච්චරයි කියලා. අදාපි කියලා තිනු නෑ භාවනා කතා කරනකොට Taman අත්දැකීම් කියන්න යන්න එපා. අතුවාවේ තියෙන එක විතරක් කියන්න. අමතර දේවල් කියන්න ගියාම Taman නිවන් දැකලා බව පෙන්වන්න හදනවා. එහෙම නැත්නම් මේ උත්තරීමන්ත ධර්ම ප්‍රකාශනයක් කරනවා. ඒ නිසා අත්දැකීම් කතා කරන්න එපා කියලා එක පැත්තක් බීතිකාවක් වෙන්නේ. බටහිර ලෝකේ කියනවා නෑ නෑ උඹ දකින්න දෙයක් දකින්න දෙයක් කියපන් එච්චරයි මට ඕනේ පොතේ තියෙන දේ මට ඕනලා කියත හැකියි. මේ හැම දෙයක් කරාම අපි මධ්‍ය ප්‍රතිපදා පැනපු ගමන් අපි අහුවෙනවා කාම සතියට එහෙම නැත්නම් ක්‍රීඩා රතියට එහෙම නැත්නම් කාම සුඛේ නැත්නම් අලංකරණයට. අනේ අලංකරණයෙන් අයින් වෙලා මේ Tamange මැදමාවත යෑම සඳහා බුදුජාන් වහන්සේ පෙන්නන ප්‍රමාණ තුනක් තියෙනවා. මම දැන් මෙතන ඕනම චිත්තක්ෂණයක මේ අපි කියන වචනේ පැත්තක දාලා ඒක ඕනේ මේ ගණ්‍යා කරේ බැඳෙන්න කුලයා කරේ බැඳෙන්න මේ මම කියන වචනය නැත්තම් මේ මම මේ මොහොතේ මෙතන කියන තැන ගත්ත ගමන් ওই කිසිම මාර බලවේගයකට ওই කිසිම ක්‍රීඩා රතියකට ওই කිසිම කාම ක්‍රීඩාවකට අලංකරණයකට විභූෂණයකට ඉඩක් නැහැ. ඉන්ජාපි පුදුම බයයි මම දැන් මෙතන කෙන්තන්ට යන්නේ. ඒක හරියට කුරුසෙත් තියලා එන ගැහුවා. දිවස් වල ඉඳුවා. මම දැන් මෙතන කියන්නේ කාටවත් බැරි නෑ. නමුත් මෙතන රහසක් බව දන්නෙත් නෑ. මේක එක දිගට කරගෙන යෑමෙන් තමයි අපිට මේ ක්‍රීඩා රතියට අපි උත්තරයක් දෙන්නේ. කාම සුඛයට නැත්නම් කාම ක්‍රීඩාවන්ට උත්තර දෙන්නේ අලංකරණයක් නෑ මේකේ තියෙන යථා භූත ඥාන දසයේ කියන සත්‍යවාදී කියලා මේ මේකේ සඳහනක් සඳහන් කරලා තිනවා මේ අනපේක්ෂමානෝ කිසිම අපේක්ෂාවක් නෑ මම නිවන් දකී මට ධ්‍යාන ලැබෙයි මට උඩින් යන්න හම් වෙයි මට අනුන්ගේ හිත දකින්න හම් වෙයි ඒ හැම අපේක්ෂාවක්ම ක්‍රීඩාරතිය සඳහා දාපු බිලියක් ඒ හැම අපේක්ෂාව කාමරතිය සඳහා ඇති බිලියක් අලංකරණයේ සෝබනේ සඳහා වෙන බිලියක්. ජල් ගිලපු ගමන් වතුරෙන් ගොඩට. කැසි කැසි තමයි ඉඳ වෙන්නේ. ආ ඊට පස්සේ සාන්තිය නිසා අනපේක්ෂමානෝ. ඒකට ඒ බුදුම සාන්ති කියන්නේ හේතු සම්පාදනය කරමන් ඵල අපේක්ෂා නොකර. කරන්න දින වත පිළිවෙත හරියට කරපන් මේ වෙලාවට භාවනා කරපන් ඉඳගෙන මේ වෙලාවට භාවනා කරලා සක්මන් කරලා මේ වෙලාවට සතියෙන් හිටපන්. සීලේ රැකපන්. හැබැයි මේ මට මම මෙච්චර සීල් ලකිනවා ඇයි මට මේ කරදර ඉන්නේ කියලා ඇයි මට මේ කොන්දේ අමාරු වෙන්නේ ඇයි මට එහෙන ගහන්න කියලා අහන්න එපා හේතු සම්පාදනය කරනවා නම් එහෙව් සම්පාදනය කරන කෙනාට දෙවියන් මිනිස්සු විතරනේ දීගියොත් කරනවා දෙයයන් ඉස්සර බ්‍රහ්මවා ඒ සාමයේ නිල්ලුම සැපෙම නීතිය කියන ආර්ථික විද්‍යාව අත්හත් ප්‍රඥා අසුචි මනුස්සා ආර්ථික විද්‍යාව බලන මිනිහා රුපියල් පස්සේ යන මිනිහා අසුචි මේ මේ මේ කග්ගවිසං සූත්‍රයේ අන්තිම ගාථාව අත්හත් ප්‍රඥා අසුචි මනුස්සා එකතු වෙච්ච ගමන් අපි කතා කරන්නේ කඩා වඩා ගන්න කතා. අනේ අසුචි භාවයට ඉඩක් නැහැ. ඒ ඉන්නේ චිත්තක්ෂණ. ඒ නිසා මේ බුදුහාමතුමේ අපිට බයක් ඇති කරලා කාපු දේවල් දිරව ගන්න බැරුව එළපොළ දේවල් දුදියන් බැරුවෙන්ට ආතතියක් ඇති කරන්න නෙවෙයි කතා කරන්නේ. මේක පස්සේ බුදු දානන්ති කිව්වයි කියන්නකො කවුරු කිව්වත් මේකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ නහයට තියෙන්නේ. හැම කෙනෙකුටම සමානව විචිරලා පැතිරලා තියෙනවා. ඒකටයි බුද්ධෝත්පාද කාලය කියන්නේ ඒක දන්න ක්ෂණ සම්පත්තියටයි. ඒකට අපි දැකලත් තියෙනවා ගිහිල්ලත් තියෙනවා අපිට තියෙන කොච්චර අමාරුද කියලා. ඊට අමතරව විභූෂණයට කොච්චර කැමැතිද? අලංකරණයට කොච්චර කැමැතිද? අපේක්ෂාවට කොච්චර කැමැතිද? ක්‍රීඩාරතියට කොච්චර කැමැතිද? කාමසුඛයට කොච්චර කැමැතිද කියන එක බලන්න චිත්තක්ෂණ කීයක් වර්තමානයේ හිත තියාගන්න පුළුවන් ද සතුටටත් නොකිය හිත පන්නේ කොහාටද? පයින් හැම තැනකම අලංකරණය තියෙනවා. පයින් හැම තැනකම කාමසුඛය තියෙනවා. පයින් හැම තැනකම ක්‍රීඩා රතිය තියෙනවා. පයින් හැම තැනම අපේක්ෂාව තියෙනවා. ඉතින් මෙන්න මේ අපේක්ෂාව ආරා තමයි අපි දැනුම ලබන්නේ. පරිේෂණ කරා. මේක වැඩි මේක හොඳ කරන්න හදන්නේ හැම එකක්ම ද්වේෂ පදනම. වර්තමාන මොහොතේ වෛර කිරීම තමයි පෘථග්ජනයාගේ ප්‍රධාන විනෝදාංගය. ඒකටයි මේ සංසාරේ විඳවන්නේ. ඒ නිසා අපි දවසින් දවස ගත කරන Brahmacharya ජීවිතය ගත කරන අනපේක්ෂ අනගාരിക ජීවිතයේදී අපිට තේරෙනවා නම් මේ ලුණු වතුර බොන්නා වගේ පිණියගොරක් අතින් අතට මාරු කරනවා වගේ මේ දඟලන දැඟිලි වෙනුවට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ තේරුම් ගන්න බුද්ධෝත්පාද කාලේ තේරුම් ගන්න ක්ෂණ සම්පත්තියේ තේරුම් ගන්න ඉන්න ඉරියව්වක ඉඳගෙන හරි හිටගෙන හරි ඇවිදින්මින් හරි නිදාගෙන හරි මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තකෙන්ට આવොත් ඒකට කියන්න බලන් ඒක චර ජීවිතය කියලා. ඉනිසා බුදුරජාණන් වහන්සේ සම්තති ඇමතිවරට කියනවා අලංකතෝ චේප සමන්චලෙය. ඒකට සම්තති ඇමතිවරා ඉන්නේ හත් දවසක් බීලා රජාඳුන් ඇඳගෙන ඇතෙක් උඩ. මේ යන උයන් කෙලියට. යනකොට දැකලා නිකන් සරුවචනාංශත් නිකන් ඔළුව පාත් කළ පොඩි සලූට් එකක් දාගෙන යනවා. ආනන්ද හැමදාම කියනවා සරුවචනාංශ විතරයි ඔය මිනිස්සේ ආද නිවන් දකින්න රහත් වෙනවා අදම පිරුණම් පානවා. ආනන්ද හැඳුනට තප්පට මේ බීලා හත් දවසක් බීලා ඇතෙක් උට රාජාඳුන් ඇඳගෙන ඉන්න මිනිස්සයා මේ අදම නියතෙන් රහත් වෙනවා අද පින්නම් පානවා. ඉතින් ආනන්ද හැඳු මුවින් නොවන කරබාගෙන යනවා. පහළ පහළ ආගෙන ඉන්න මිනිස්සු කියන බුදුහාමුදුරු කටමැත දොඩනවා. කට ගන්නවට කතා කරන්නේ කියලා. අනේ මේ මිනිස්සයා ඒ ගමන යන්නේ එයාට හම්බෙච්ච මේ විභූෂණ රාජ විභූෂණයක් අනුව හත් දවසක් කොසල් රජුරෝ එයාට සැප දීලා තිනවා ප්‍රාදේශීය යුද්ධයක් නැත කරපු නිසා. ඉතින්ලා කොසල් රජුරෝ දීලා තියෙනවා දක්ෂම නාටිකාංගනා. ඉතින් මේ නාටිකාංගනා නටලන්ට මේ හත්වෙනි දවසේ අද රාජසිරි ඉවර වෙන දවසේ ඉතින් ඔක්කොම සම වයස කට්ටිය අරගෙන බීමත් අරගෙන මේ උයන් කෙලියට යන ගමන් තමයි බුදුජාණන් වහන්සේ පින්නපාතේ වඩින ආනන්ද මහ ස්වාමීන් වහන්සේත් එක්ක මේ අමතිවරය අනිත් පැත්තේ යනවා. මේ උයනට ගිහිල්ලා ස්ටේජ් එක ගහගෙන අර අම්මන්ඩි නටන්න පටන් ගත්තා. මේ අම්මන්ඩිට ඇනොරෙක්සියා ලෙඩේ තිබිලා තියෙනවා මට. ඒ කියන්නේ නොකානෝ බීන්න ඕනේ නටන්න. නැත්නම් ඇඟ කර්මන්නේ නැත්නම් ගෑනු පුළුවන් තරම් කෙට්ටු වෙන්න හදන්නේ උන්න තියෙනවා මේ ඒකට ආහාර බීජිකාවක් හදා ගන්නවා කෑවොත්නේ බඩ මහත් වෙන්නේ ඒ නිසා ස්ලිම් ශරීරය හදාගන්න ඩයටින් කරලා කරලා ඒගොල්ලන්ට මේ ලෙඩේ ආවට පස්සේ පාම් පිච්චෙන සුවඳ එනකොට වමන යනවා කේක්යක් දකින්නට ඉෂේකත්වම හැදෙනවා මිහිරේ ආහාර සුවඳක් එනකොට අපිරිය හිතෙනවා ඒක භයානක රෝගයක් බුදු කාපු ගම මහත් වෙනවා මහත් වෙච්ච ගම රූප ස්වභාව නැති වෙනවා. ඒකත් නටන්න බෑ. ඒකකොට කර්මන්නේ නෑ. මෙයන් සම්බන්ධිත් පේන්නේ දවස් හතම නටලා තියෙන කන් නැතුව. මේ අවසාන රංගනේ රංගනකොට වේදිකාවේදී heart attack වෙලා එහෙම මරන කටත් අරගෙන අසුත් අරගෙන. ඉතින් මේ ඇමතිට රජා වශයෙන් බලබලා ඉනකොට මේ නාටිකාංගේ නාට්‍ය කෙලවර ජවනිකාවක් වෙන්න ඇති කියලා බලනකොට අනේ නෑ මැරිලා. වේදිකාවට මැරිලා තියෙන නාට්‍යෙට නෙවෙයි ඇත්තටම මැරිලා. කටත් ඇරිලා අසුත් අරගෙන. ඒ ඇති වෙච්ච කම්පනය නිසා එයාට රජසිරියත් ඩෝප් එකත් නැතර වුණා. අන්තිම රජුරු බුදුජානනාංශ කාලට ගියේ කිරියහත්ය හැදිච්ච වසුබැටියෙක් වාගේ සරුවචනාංශනකට දුවගෙන ගියා. මොකද එනකොට දැක්ක බුදුහාමුදුරුවෝ නිමිච්ච ගමනින් යනවා. කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. අර ඊයේ මිනිස්සෙක් කෑගහුවේ පල්ලෙය. මට ආයි නැති වෙන දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. මං ඊටාම ආශය කරපු මේ මගේ නාටිකාංගනාව ස්ටේජ් එකේ මැරලා වටන කටත් ඇරලා ඇසුත් ඇරලා ඒකට බුදුරජාණන් වහන්සේ ඒ ඇමතිවරට කියනවා යස්සපුරේ යස්සපච්චාච මජ්ජේ නැති කිංචන. අතීතය අමතක කරලා දාපන්. අත්‍යකිති ගෙවිච්ච දෙයක්. මතු අනාගතේ තැවෙන දෙයක් නෑ ඒක ඇවිල්ලා නෑ. වර්තමානට ඇවිල්ලා බලපන් වර්තමානයේ බලනින් අරමුණ ටිකෙන් ගෙවිලා යනවා. මෙන්න මේ විදිහටම අකිංචනං අනාදාහං තමහම් බුරුන් දහගන්න මේක අල්ලන්නත් එපා අතාරින්නත් එපා මම උට බ්‍රාහ්මණය කියලා කියනවා මේකම නෙවෙයි ගාතාව නමුත් මේ අදහස කියන එක මෙහාට ඒ ගමමටම තේරෙනවා මම තැවෙනවා නම් තැවෙන්නේ අතීතේ සිහිපත් කරලා තැවෙනවා නම් තැවෙන්නේ අනාගතේ සැලසුම් හදලා වර්තමානයේ හිත හදාගෙනකොට අල්ලපු අරමුණ ගෙවෙනවා ආනපනහලුත් ගෙවෙනවා මෙයාට මම බ්‍රාහ්මණය කියනවා ඒකල බුදුරජාණන් වහන්සේ කියනවා අලංකතෝ චේපි සමංචරේය අලංකරණය කෙරුවත් ඇතෙක් උඩ හිටියත් බීලා හිටියත් එයාගේ හිත සමචරණයටපත් වෙනවා වර්තමානට ගන්න පුළුවන් නම් සන්තෝ දන්තෝ නියතෝ Brahmachari. යාගේ හිත එකපාරට ඉතින් පෙර පිනක් වෙන්නේ ශාන්ත දාන්ත තත්වයටපත් වෙලා නියත Brahmachari රකින්න කෙනෙක් බවට එන්න පුළුවන්. සබ්බේ විසු භූතේසු නිදාය දණ්ඩං ඊට පස්සේ යා කවුරුද මෙතන වෙන්නේත් නැහැ නෑ මේ නාටිකංග නගන දුක් වෙන්නේත් නැහැ දඬුවම් කරන්න යන්නෙත් නැහැ රසක් වෙන්නේත් හම්බෙන්නේත් නැහැ දණ්ඩං සෝ බ්‍රාහ්මණං සෝ සමනෝස බිකු එනිහාට මම බ්‍රාහ්මණය කියනවා එයාට ශ්‍රමණයයි කියනාට භික්ෂුවයි කියනවා. ඉතින් අලංකරණේ තිබ්බට ගමක් නැහැ. සතිය පිටවන්න ගන්න. අලංකරණේ කොච්චර තිබ්බත් කමන්නේ වර්තමානයේ හිත පිටවගෙන කියනනම් ඒක ඒ පිටින් බැඳපු මේ තලපාවක් විතරයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කොච්චර තිබුණත් කොච්චර විභූෂණ පෑවත් තමයි මේ වර්තමානයේ හිත පවත්නවා කියන කාරණාව දන්නවනම් බුද්ධ ඥානසේ සඳහන් කරන ඔබට කාය විවේකයේ තිබුණාට මේ ගීගේ අතල්ලා සුදු වෙනකට හරියන්නේ නැහැ. චිත්ත විවේකයේ කියලා එකක් තියෙනවා. මෙතෙන් ඇවිල්ලා මේ නාන අරමුණු දිගේ හිත දුවන්නේ නැතුව වර්තමානයේ අරමුණක හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ උපදි විවේකයේ කියලා තියෙනවා මේ බලාගෙන ඉන්න අරමුණ ක්‍රමයෙන් ගෙවෙන හැටි දැකපන්. දැකලා කලබල වෙන්නේ ඔය ගෙවන්න තමයි මේ එතකොට උඹට අතීතයත් නැහැ අනාගතයත් නැහැ වර්තමානයේ අල්ලගත් අරමුණක් නැහැ. අන්න ඒ මිනිහට මම බ්‍රාහ්මණය කියලා කියනවා. ඉතින් ඒ සුචරිතවාදයක් කියනවා නෑ නෑ හාමුදුර කෙනෙක් වුණාට පස්සේ මෙහෙම ඉන්න ඕන. මෙහෙම කරන්න ඕන. එහෙම කරන්න ඕන කියලා පන්තිට ගියාට පස්සේ ටීචර් සිටින් ඉඳින් කරනවා වගේ මේ දී බයියෝ ඇවිල්ලා අපිට බණ කියන්නේ. ස්වාමීන් වහන්සේලා මෙහෙම ඉන්නෝනේ මෙහෙම. කවදාකවත් භාවනා කරලා නැහැ. කවදාකවත් සාධින්ද ඉල්ල කටයුතු කරා. ඒකට කියන්නේ තමයි මහත්මේ. ඕගොල්ලන්ගේ කෙක් කෝට් එකට බෝලේ ආපම ඕගොල්ලෝ දෙල්ලම් ගන්න මේ බෝලේ තියෙන දැන් අපේ කෝට් එකේ අපේ කෝට් එක ආපම අපි දෙල්ලම් කරන්න හැටි දාන්න. ඔයාගේ පැත්තට ටික කරගන්න අපි මේ ටික කරගන්න. ඒතම නම් එන්න වතුරට බහි. දාලා කතා කරන්න. ඒ නිසා අලංකරණය කියන එකේ අර්ථය තේරුම් අරගන්න මේ අනුරවට්ටන්න නෙවෙයි රවට්ටන්න බෑ තමයි නවතින්න නතුව. ඉතින් කොච්චර අලංකරණය කරුවත් කොච්චර ඇතුළ හිටියත් කොච්චර රාජාභරණ තිබුණත් සමචරණේ කියන වර්තමානයේ හිත පවත්තන සමචරණට කියහම සන්තෝ දන්තෝ නියතෝ දණ්ඩෝ නියත දණ්ඩෝ සාන්තයි. මේ විභූෂණ වෙච්ච හිතක් නැහැ. අලංකරණයක හිතක් නැහැ. අර ඒකෝදි භාවයේ සාන්ත භාවයේ තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ තමයි අර පිටපැත්තෙන් අච්චර අලංකරණේ තිබුණට ඇතුලේ සාන්ත භාවයක් තියෙනවා. මහමෝධයේ උඩයි යටයි කැළඹිලා තිබුණට මැද නිශ්චලයි කියලා ඒ මහමෝධ රාජපති නාගයා දන්න බුදුහාමුදුරුවෝ දන්නවා. ඉතින් අර ඒක දන්නේ විමනසෝ තමයි අර දෙපැත්තේ තියෙන අලංකරණේ කයකෝ සංග්‍රහන ලාභ සත්කාර සම්මාන විහි දඟලමින් මේ කටයුතු කරනකොට මේ අටුවාචාන් වහන්සේලා මේකෙදි කියනවා මේ විභූෂණය කියන එකේ තියෙනවා ගිහි විභූෂණය කියලා එකකුයි අනගාരിക විභූෂණය කියලා එකකුයි. මේ ගිහි විභූෂණය කරන්න ගියාම ඒක නා පුළුවන් තරම් ආටක සාටක දාගෙන අලංකරණය කරගෙන ඒකෙන් තමයි ගිහියා විභූෂණ පාන්නේ. සංඥා මේ පාත්‍රේ පොලිෂ් කරලා ශූර ලස්සන්ට වර්ණ ගන්නවල ඒකේ මොකද්ද තට්ටේ ලස්සන්ට පොල් තෙල් ටිකක් ගාගෙන ඒකත් විභූෂණයක් තියෙනවා. ඉතින් ටෙලිවිෂන් එකට එහෙම යන්න බෑ ඕක නැතුව. ඒකට ගිහිල්ලා මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා තමයි මේ ඉස්සරහට ගන්නෙ. ඒකට කියනවා අනගාരിക විභූෂණ කියලා. අරවට කියනවා අගාരിക විභූෂණ කියලා. ඉතින් මේවා මේ ජනප්‍රිය බුද්ධ ආගමේ තියෙන දේවල්. සාමාන්‍ය ධර්මයට ගියාම ඒකේ තියෙන්නේ සත්‍යවාදී විභූෂණ ඨාණු විභු විරතෝ සෝබනේ නෑ ඇතිදී ඇති ඇති පේන. ඉතින් ඒකට අපි බයයි මොකද ඒක සමාජශීලී නැති ගතියක් තියෙන එක නිකන් ෆුල් ෆෝවර්ඩ් ගතියක් නෑ නිකන් නිකන් ම්ලේච්ඡ ගතියක් වගේ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා Tamanට තේරුම් ගන්න පුළුවන් Tamanගේ ජීවන රටාව හදාගෙන යනකොට මේ පොළොවට බහපු ජීවිතයක්, ගහ කොළ අඳුරන ජීවිතයක්, අපත්‍ය අපත්‍ය අඳුරන ආහාර දෙක චරණයක් ඉරියව්වක් හැදිලා Tamanට එන්න එන්න කාය විවේක චිත්ත විවේක වැඩෙනවනම් කවුරු මොන චෝදනාව කරත් Taman දන්නවනම් මේ කෙලස් කැපෙන සංකලේශ ධම්මා පහියන්ති ඕදාන ධම්මා ඔද්දා අභිවද්‍ය සම්ති කියන විදිහට යනවනම් ඒ භාවනා නොකරන අයක චෝදනා ගන්න එපා. ඒකට කියනවා නාස්තික විවේචන කියලා. ඒ බුදුහාමුදුරුවෝ ආස්තික විවේචන කරනවා. කොච්චර කෙලෙසිච්ච කෙනෙකුට නම් බුද්ධාංකාරයක් වෙන්න පුළුවන්. ඒ කෙලෙසීම එන්නේ එන්නේ අඩු වෙනවනම් එච්චරයි වග බලා ගන්න. ඒක ඒක සංසන්දනය කරන්ඩ මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. කෙලෙසිච්ච කට්ටියත් එක්ක සංසන්දනය කරන්න. නැත්තම් කොහොමද අපි දන්නේ? මං ඊයේ කෙලෙසිලා හිටියේ අද කෙලෙසලා නැහැ. දැන් අසෝලා කෙලෙසිලා ඉන්න මම ඊට සාපේක්ෂව කෙලෙසිලා නැහැ කියලා එහාට දොස්තගින ස්වරූපෙන් නෙවෙයි ගන්නේ සාපේක්ෂතාවාදී. ඒ නිසා අපි වෙනුවෙන් මේ කෙලෙසිලා නිර්විප්‍රසන දක්වන එකත් පඳින්න ඕනේ පත්ත දෙල්ලලා. ඔයත් නිසායි අපි මේ කෙලෙසිච්ච එකේ ආධිනව දැනගන්නේ. අපි කරලා නෙවෙයි. ওই පාරේ ගියොත් ඔහොමයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඕගොල්ලෝ ඔලොමලව කරනවා. ඔන්න කෙලෙසිලා. හැබැයි ඒකේ මාන්නයක් ගත්තොත් මම අසත්පුරුෂයෙක්. අසත්පුරුෂ නොවන විදිහට ඒක ආදර්ශයට ගන්නවා නම් අපි මේ විශාල වශයෙන් ලෝකයේ තියෙන කාම පරිේශන වලින් පාඩමක් ගන්න. එනිසා තොරතුරු දැනගත්ත ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගන්න ඕන නිස්සරණය පිණිස. ඒ ගන්න ඕන ප්‍රහාණය පිණිස අරගෙන වෙලා මේ සරල වචනය මම දැන් මෙතන කියන තැනේ ওই විශාල සංසාර ගමනට පුංචි උත්තරයක් තියෙන බෑ ඒ උත්තරේ මාත්‍රාවක් විතරයි. සති මාත්‍රාව විතරයි. මේ මාත්‍රාව දිගට පවත්තණ්ඩයි අපිට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. සති මාත්‍රාව අඳුරලා දෙන එක විතරයි භාවනා මධ්‍යස්ථානකින් කරන්නේ. භාවනා වැඩමුළුවකින් වෙන්නන්නේ මේ සති මාත්‍රාව කියලා එකක් තියෙනවා. දැන් නැත්නම් ඉස්සරහට තියාගන්න තිබ්බ ගමන් එයා නායකත්වය ගන්න. ඊට පස්සේ එයාට නායකත්වයේ එන විදියට හැඩ ගැහෙනකොට ක්‍රීඩා රතිය හැලෙනවා තේරෙයි. කාම රතිය කාම සුඛය අඩු වෙනවා තේරෙයි. අලංකරණය අඩු වෙනවා තේරෙයි. අපේක්ෂාවල් අඩු වෙනවා තේරෙයි. විභූෂණ නැති වෙනවා තේරෙයි. කියන දේ කරන කරන දේ කියන තත්ත්වයකට මෙන්න මේකට manussකම කියලා කියනවා. මේක තමයි manussකම කියන්නේ. ඉතින් අපිට හැම එකක්ම නිකන් රංගපෑමක් විතරයි. ඉතින් මම නැවතත් දේශනාව સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා මේක ඉතාම සමීපයි මේ සිව්පසයත් එක්ක. තමන්ගේ සිවුර මෙන්න මේ නිහතමානීකම දක්වන අරිහත් ධර්මයක්. ඊයගේ ඇඳුම මේ සිවුර වාගේ සරල දෙයක් වෙන්න. ආහාරය නේවදවය නමදාය නමණ්ඩනාය නවිගූසන. ඒක ජාවේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අලංකරණය පිණිස නෙවෙයි, භ්‍රමචර්ය පිණිසයි. භෝජන සංග්‍රහ පිණිස නෙවෙයි. තමන් වසන ගියේ ධනිස් දෙක තෙමෙන්නේ නැතුව තිබුණොත් ඇති. ඉඳගත්තට පස්සේ භාවනා කරන ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම් එච්චරයි. එහෙම නැතුව මේ මහා විශාල ගෙවල් ඒ ඔක්කොම විභූෂණය පිණිස පාවිච්චිනවා. බෙහෙතත් මේ තමන්ගේ මෝත්‍රා ටික බොන්න එච්චරයි බෙහෙත්. සිංහ පිටත ගිය ගම තව කෙනෙක් ඕන වෙයි, තව බේත් තුණ්ඩුවක් ඕන වෙයි, තනසන් වලට යන්න වෙයි, කතාවේ සම්බන්ධ වෙයි. බුදුසසුන දේශනා කරේ සමංග පූති මුත්තේ පාවිච්චි කරා. සියලු ලෙඩට සනීපයි. මේ ටික දීලා තියෙන දේ බුදුහාමුදුර උපසම්පදා මාලකෙට ගිහිල්ලා සංඝයාට කතා කරලා කියනවා ඔබ පාට බහැලා බලපන් කවුරු හරි විසිකලා දාපු රෙදි කැල්ලක් කරගෙන සිවුර මහගන්නේ උත්කෘෂ්ඨම සිවුර ඕකයි ඕක මම ඔබට දායද වශයෙන් දෙනවා. ඊට අමතරව චැලෙන්ජර් සිවුරු, දෙපට සිවුරු, ওই අරමන තියෙන ඒක ඔබ පෙරපින්ඩ හම්බේ ඒක නෙමෙයි මහානගම කියන්නේ අර පාරේ වැටලා තියෙන කාංශ කුලය. උත්කෘෂ්ඨ. ගියක් ගියක් ගන්න පාත්‍රණ හිගාන ඵලයන්. ඒ බත බුද්ධ භෝගේ. බුරියානි, ভেජිටබල් බුරියානි, ඉන්දියන් කෑමයි, චීන කෑමයි මේ පිනට හම්බේ නමුත් ඒක නෙමෙයි මහානගම. ගහක් මුලට බලයන්, ගල් වෙනක් අතුරට බලයන් උත්කෘෂ්ඨම සීනාසනේ. මොකද දෙමහල් සේනාසන අතරමං සේනාසන වට මේ හතර මැද මිදුල තියලා බැඳපු ගෙවල් ඒක ඔබ පිනට හම්බෙනවොත් ඒක නෙවෙයි. පූති මුත්‍ත බේසජ්ජයි බේත ඔබට ඔයිටටි චතුමදුර හම්බේ ආරම්මණම් හම්බේ ඒක නෙවෙයි. මෙන්න මේ හතරට මම ඔබට වග වෙනවා. ඉන් එහාට දේවල් මම වග වෙන්නේ ඒක මේ ඔබට බර්ත් රයිට් එක. ඒක උපත්ින් හම්බෙන දෙයක් මම ඔබට වග වෙනවා. ඕක අරගෙන මානකම කරපන්. දීයෝ තමයි මේක උකන කරන්නේ. ගියෝ තමයි මේකට ලස්සන ලස්සන සිවුරු ගෙනලා ගොඩ ගහනවා. කණ්ඩ දෙන්න ගියාම පාත්‍රේ කොත්ත ගහලා පුටවනවා. ඒකල හාමුදුරු ඇරගෙන යනවා හැතැම්ම 40ක් 50 දානෙට කියලා. අර ගෙදර තියෙන බත්ත තැම්බි චාල කාලා බුදියන් ඉන්න දෙන්නේ නැහැ. ඉතින් සේනාසන හදන්න ගියාම විකාර කරනවා. බෙහෙත් වලට පොලිමෙන් ගිහලා කල්ැතු ගිහලා විශේෂඥයෝ හම්බලා තියෙනවා හැම විශේෂඥයෙක්ම ලෙඩේ. ඕල එක දන්නේ නැහැ. උන් ඔච්චර හිලිලා තියෙන ලෙඩ වෙන්නේ කොහොමද? මැරෙන්නේ කොහොමද? හැම දෙයක් හැම වෙදෙක්ම මැරෙනවා. හැම නීතිච්චෙක්ම බොරුකාරයෙක් කියන හරියක් බොරු. ඒ දෙන්න නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මුද්‍රණයක බොහෝම ලස්සන උත්තරයක් දෙන්න. බොහෝම ලස්සන උත්තර දෙන ශිවපසේ ආරා. ඒ සමේ ශිවපසේ පිළිබඳව දැනට ලැබිච්ච දේ තමයි හොඳම දේ කියලා. වැඩි කියලා තරහ වෙන්නත් එපා. අඩු කියලා අඬන්නෙත් නැතුව මේක ලැබෙන තැන හදාගෙන තවදුරටත් උදේකලාව පිණිස විවේකෙ මිස කටයුතු කරනවා නම් අපි ඔක්කොටම තියෙන එකම අභියෝගයක් මිස කිසි කෙනෙකුට විඳින්න බැරි, පිඳගෙන යන්න බැරි කරදරයක් මේක ඇත්තෙත් නැහැ. අපි ළඟට තියෙන අභියෝගවල අවිසුවිශේෂයෙන් අපිට විශේෂල කිල්ලක් වැඩිපුරක් නැහැ, අඩුපුරක් නැහැ. ඒ නිසා අපි අපි වේදා හදාගත්තොත් අපිට මේ අපි බුද්ධ විදින ටික, කරදර ටික මේ අනගාരിക භාවයේ ඉස්සරහින් තියාගෙන ආයි බුදුහාමුදුරුවෝ මෙතෙන් දෙන්න ඕනේ අපේ සාමාන්‍ය දැනුමට. අද මේක කෙරුවේ නෑ කියලා කනගාටු වෙන්නත් එපා. මම හෙට කරනවා. මම මේක ඉදිරියට කරනවා කියලා කරනවා. ඒකටයි ශාසනය කියන්නේ. එහෙම නැත්නම් ආයති සංවරය කියන්නේ ශාසනයේ පණ කියන්නේ. ඒක තියෙන බොහොම පොඩි පිරිසක් අතේ. හොඳට මතක තියාගන්න ගොරස් ගණන් දොළොස් දුසින් ගණන් නැහැ. බොහොම සුළු පිරිසක් අතේ තියෙනවා. නිසා බහු ජනතාවගේ අදහස් වෙනසක් ගන්න ඕනේ. බුදුරජාණන් අපිට මේ උපනිෂද් වල දෙන්නා වගේ රහසෙන් පණිවිඩය දීලා තියෙනවා. ඒක ඇහෙන්නේ යෝගයට ගිය කෙනාට විතරයි භෝගයට ගිය කෙනාට නෙවෙයි. යෝගී ජීවිතය ගත කරන කෙනාට පණිවිඩය ත්‍රිපිටකේ තියෙනවා. භෝගී ජීවිත ගත කරන අයට මේක ටිකක් හැඩ හැඩ දාන්න වෙනවා. එහෙම හැඩ දැම්ම ගමන් ආගම වෙනවා. යෝගී වෙලා ත්‍රිපිටකයේ කියපුවමයි ධර්මයට යනවා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අපි ඉපදුනේ බෞද්ධ ආගමකට දෙමව්පිය බුද්ධ ආගමනේ. ඒ නිසා මේ බුද්ධ ආගමෙන් පෙන්වන මේ පිටකට විනිවිදලා මේ ලෙල්ල කණ්ඩ එපා. ලෙල්ල කාගෙන යන්න. කාගෙන යනවා කියලා කියන්නේ වෙන එකක් කනවා කියන්නේ වෙන එකක්. ලෙල්ල කාගෙන ගියාට පස්සේ අතුල ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ සුළු පිටසක් අද මේක තීරුම් අරගත්ත හැබැයි ඒක ගොඩාක් පිළිනවා. ඒක ගොඩාක් පෞෂත්වය. ඒක ගොඩාක් අත්දැකීම. ඒක ගොඩාක් ක්ලාස් වෙලා යන්න ඕනේ. අන්නේ ಗುಣ හතර දිනු කරන ඉදිරියට යන්න මේ අතගත්ත පියවර පස්සන්නන්තපයි ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කග්ගවිශාන සූත්‍රය පිළිබඳ මේ 25 වෙනි දේශනාව සමාප්ත කරනවා. අසූ සවන් දුන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ තියෙන තවත් චාරිත්‍රාක් කරන්නයි මම මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන අපි මෙහෙදි විතරක් ඉස්සර වගේම දේශනාවට පස්සේ එතනදීම පුංචි සාකච්ඡාවක් පවත්වනවා අවශ්‍යතාවය තියෙනවා. ඉතල ඇත්තට හැම ධර්ම සීසනාවේදී කරා නමුතර මට කතා කරන්න වෙන ප්‍රමාණය වැඩි නිසා ඒක අඩු කරා. ඒ නිසා පල්ලෙහාදී කරන්නේ නැහැ දැන්. මෙහෙදි කරන නිසා මම ආරාධනා කරනවා මේ අපි ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තමන් කරන භාවනා මතින් හෝ කිව යුතු කළ යුතු අදහස් කළ යුතු මාතෘකා මොනවද තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහන කරලා දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. කග්ගවිසාන කප්ප කියලා කියන්නේ කොහොමද? උපමාව. කග්ගවිසාන කියලා කියන්නේ කඟ වේනගේ අග මේ විසාන කියලා කියන්නේ අම් දෙකට අමාවක දියවක තියවක ජලවක ඊගාට විසාන අපි නියපොතු හඳ කියලා කියන්නේ නියපොතු හඳ කියන්නේ හරකගේ අං දෙක ඒ තමයි විසාන කියලා කියන්නේ අං දෙකට කඟ වේනගේ විතරයි තනි අංග තියෙන්නේ අනිත් ලෝකේ හැම තැනම අං දෙකක් තියෙනවා හැම තැනම ဒ ුතියයි කඟ වේනගේ අංග තනි අංග ඒ නිසා කඟ වේනට බඩගිනි හැදුනොත් එහෙම ඉස්සරහට කාගෙන ඇවිල්ලා ගහක් කවුනොත් ඌ පලාගෙන යන මිසක වටෙන් යන්නේ නැහැ නිසා කඟ වේනගේ අඟ බුදුරජාණන්සේ සම්බන්ධ කරලා තියෙනවා තනි අලියට මාතංගනම් හසිරාජයට කඟ වේනගේ අඟට දෙන්නෙක් එපා. දෙන්නේ හිටියොත් වසලයි. දැන් කියලා තියෙනවා ඒකචාර ජීවිතේ භ්‍රමචාර ජීවිතේ දෙක දෙවියෝක ජීවිතේ තුන ගම හතර කියන්නේ කලහයි. ඒක අපේ ණයට හම්බුන කරගන්න. තනියෝ ජීවත් වෙන භ්‍රමචාරී. භ්‍රමයි. දෙක දෙයියෝ. තුන ගම අතර පෙන්කරච්චලේ රණ්ඩු දරුවලේ. ඉතින් අපි හැම වෙලාවෙම දෙක තුන හතර වෙලා නේ. ඒ මගේ මේ දුරේ ගහලා තියෙන රස්සාව කරන කාලේ ආමන්ත්‍රණවති සහාය මැජේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය අනබිජිතං සීරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විධාන කප්පෝ. පිරිසත් එක්ක ඉඳ ගියාම හිටගෙන ඉන්නකොටත් ආර්දනා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් ආර්දනා කරනවා. බුදියාගෙන ඉන්නකොටත් කතා කරලා ආර්දනා කරනවා. ගමනේ යනකොටත් කතා කරනවා. වරේ මචං මාමු දිනාන්න. ඔච්චරනේ ඉතින් කට්ටියත් එක්ක ඉන්න තියෙන අනේ මේක මට නොදකි. අනබිජිත මට ඒක ඕන සීරිතම් පෙක්ක මනුස්සයිරි භාවයේ වේවා. මම තනියම හැසිරෙනවා. ඉතින් අර මුල්ලිරිය පැත්තෙන් ආපු මයි වැඩ කරන එකනේ කිව්වා ඔය අංග දෙක වෙයි කිව්වා හිතාන ඉඳගෙන. <laughs> ඒ තරමටම ඔක්කොමලා හිතවම ගෑණියක් ගනී කියන්නේ. මොකද හරීම ක්‍රියාශීලී හරීම ඉදිරිපත් කළ වැඩ කරන කෙනෙක් නේ. ඒ නිසා මෛත් එක කෙල්ලොද කෑම හරීම සුවදයි. ඒ හැම කෙනෙක්ම හිතුවේ නමුත් මේ අහම්තුරු මට කිව්වා පරිසං ව්‍යං ජොබ් එකක් කරන්න එපා කසාද බඳින්න එපා. පුළුවන් නම් ඉස්සරහට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න. ඉතින් මේක කියන්න බෑනේ අද ඊළඳාරුවට කීත හැකිද අපිට ජොබ් එකක් කරන්න එපා රසාවක් මේ ගෑණියක් ගන්නවා. තුන භවනා කරන බව කියන්න එපා. එච්චරයි මට කිව්වේ. මම මේ ළඟදී කීලේ සාංශයට වඳින්න බෑ සාමනීර මම කෝ වහන්සේට මතකද මේ ස්වර්ණමය පණිවිඩ නෑ නෑ මම ඔබට ඕවා කියලා දෙන්න නෑ කවදාවත් කියලා දෙන්න නෑ කියලා මට බෑ මම කෝ ඒ ස්වාමීන් වහන්සේ වහන්සේ ටික කියවපු පෙරදින විශ්වවිද්‍යාලයේ මේ ෆැකල්ටි ක්ලබ් එකේ තමයි අපි දවසල හම්බ වෙන්නේ පෙරදින පාලමට පල්ලෙන් කියන තැන. ඊට පස්සේ ගිහුවා අපිට ඔබට ඉස්සරහට යන්න ඕනේ නම් ඥානියක් ගන්න බෑ රස්සාවක් ගන්න බෑ භාවනා කරනවා කියලා කියන්නේ. මට ඇවිල්ලා කියපන් මම ඒ જાති ඒකෙන් තමයි බේරෙන්නේ. හැබැයි රසාවක් කරන්නේ. රසාවක් කරන්න කියලා බෝඩ් එක ගැහුවට පස්සේ මට කිව්වේ කංග වේනගේ තනි අංග දෙක වෙයි කිව්වා හිතානිදා. ඒ නිසා කග්ග විචාන සහ මාතංගණන් හති රාජා කියන එක සර්වඥාන්සේ උපමාවට පෙන්ලා තියෙනවා. තනි අංග ඒක එක තැනක තියෙනවා ගෑණියෝගේ අතට වලල්ලක් දැම්මට සද්ද නැහැ. වලුරු දෙකක් දාපු ගම සල් සල් සල් ගහලා සද්ද වෙනවා. තනි වලල්ල දැම්මට කරදරයි. ඒකේ පුදුම උපමා ටිකක් පෙන්ලා දීලා තියෙනවා. මේ ඒකචාරී ජීවිතේ රජ සපාත ඇහැරලා බුදුන්සේ ගියේ ආයමට කාගේ දෙවන්නේගේ දැක්මක් නොවේවා. නමුත් බුදුරජාණන්තුට මහා සමය ඇති වුණා. දෙවියෝ වට කෙරුවා බුදුහාමුදුරුවෝ. බ්‍රහ්මිය වට කරා බුදුහාමුදුරුවෝ. හතරවණක් පිරිස වට කරා බුදුරජාණන්සේ. ඒ කියව මට අයස වේවා. ඒ නිසා අටවචාන් වහන්සේලා සඳහන් කරනවා පාත්‍රයන් උන්වහන්සේ උදේ ගමට වඩිනලු මහා කරුණාපෙන්ස ජනයාට හිතසෝ බින්ද සුඛී හෝතු කියලා එන්නේ. ඊට පස්සේ වාත්‍රේ බඩ පුරව ගත්ත පස්සේ කැලේට වන්නවලු මහා ප්‍රඥාවට උපහාර පිළිස විවේකයට උපහාර පිළිස මොක කැලේට බය වෙන මිනිස්සු. ගිහිල්ලා ඉන්නේ පුචි මන්දනන් යක්ෂයෙක් අරක් ගත්ත ගොරකලහක් උඩ. මුඛවත් ඉන්නේ නේද? යක්ෂේ කාරුඩ වෙච්ච ගොරක ගහක් මුල ඉන්නේ. ඒ යන්නේ ප්‍රඥාවට. නැත්තම් දේවතා අනුග්‍රහය පිණිස. ඒක ගමිය මේ ගම් මිනිස්සු කැමති නැහැ කැලේට එන්න. විශේෂයෙන් ගොරක් ගහක් යට ඉන්නකොට යකේ කාරුඩ වෙච්ච මොකෙක්වත් ඉන්නේ. ඉතින් ඒක දවස් ඇතුළතම මහා කරුණාවේ මහා ප්‍රඥාවේ බැලන්ස් වෙනවලු පුළුවන්. දවල්ට බඩගිනි වෙනකොට ගමට යනවා. පාත්‍රේ උරණ සුඛී හොතු කියලා එනවා. බොහෝ දිනාට හිතසෝමයි. හැන්දාවරුවට ඇවිල්ලා අරණ්‍යගත වෙලා භාවනා කරනවා. ඉතින් ඒ විදිහට සැලසුම් කෙරේ බුදු වුණාට පස්සේ. නිසා අපි පැය 24 මදි අපිට සමාජ සීලෙට. අපිට පැය 24 මදි ඝන සංගණිකාවට. එහෙම නැත්නම් මේ ජනයා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන්නේ. ඒක ඉතින්ට යනකොට හිතන්නේ මේකේ ජනප්‍රියතාවයේ ලාභයේ සත්කාරය පිළිකුසාන්ති කියනවා. ඒකට ගෝලයක් වලක් කරන්න ගියොත් එහෙම ජනප්‍රිය වෙන්න එපයි කියලා මේ ගුරුනාංශය මට ඊර්ෂ්‍යාවට ජනප්‍රිය වෙනවට කැමති නැහැ කියලා ගුරුනාංශෙත් එක තරහලා අපිට සදාගෙන යනවා. එයා බුලුවන් තරම් සෙනගත් එක්ක ඉන්නවා. එයා බුලුවන් සිව්සසෙ උපේනවා. මේ අපිට යනකොට විතරක් විනී නීති හරස් කරනවා. කියලා. ඒ නිසා කියලා දෙන ගුරුත් එක්ක අඩු ගානේ අවුරුදු 5ක් හිටපන්. ඊට පස්සේ තව අවුරුදු 5ක් මධ්‍යමිකෙක් වගේ ඉඳලා ගුරුවරයා ටිකක් ටිකක් වැඩ කියයි. ඒ ටික බලලා ඉඳලා කරපන් අවුරුදු 10 පැනනට පස්සේ තමයි තෙරුණාංශ කෙනෙක් වෙන්නේ. ඊට පස්සේ ගෝලිය හදපන්. අවුරුදු 20 පැනනට පස්සේ තමයි මහා තෙරුණාංශ කෙනෙක් වෙන්නේ. ඒක තමයි බේරුණ බේරිල්ලේ වගව තේරෙන්නේ. ඉතින් අද ඒක උදාහරණයක් කියලා ගන්නවා කෝල්පිලි සදන්න ගියාම කොච්චර අමාරුද කියලා ඒ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා පැමිණිච්ච සංඝයා අවුරුදු 10ක් බේරගන්නේ. හරියට ගෙට වෙච්ච කෙල්ලා පුරුෂාන්තරයට යන්න දෙන්න තෝ රකින්නවා. ඒ නිසා එහෙම ගෝලයක් බලාපොරොත්තු වෙන පුළුවන් ගෝලයක් අත කඩාන ගියාට පස්සේ පුද්ගලිකව තැවෙන මහ තෙරුණාසලා කී දහහක් ලංකාවේ ඉන්නවා. කරගන්න දෙයක් කියා ගන්න දෙයක් නැහැ. හොඳටම දන්නවා මේ මනුස්සයා හොඳට හාසෙන්ට වැඩ ගන්න කෙනෙක්. නමුත් එයා කඩාගෙන යනවා. කංග වේනාග ගොම් හරක් කරගන්න. අන් දෙක කරගන්න. දෙක කරගත්තම ඉවරයි. වැඩිමහල් පැඩියට පත්වෙච්ච ගමන් කෙල්ලේ පුරුසාන්තරයට ගියොත් කුලකාන්තාවක් වෙන්න බෑනේ. දෙමාපිය ඉන්න කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් එහෙම ආවරණයක් දාලා තියෙනවා. ඉතින් කාටවත් තේරෙන්නේ ඇයි මේ නාස්රණු දාන්නේ පුර ගහන්නේ අල්ලගෙන ඉන්නේ ඇයි කියලා. මොකද මේ ක්‍රීඩා රතිය කාමසුඛය කියන එක ඒක කටු ගහේ කටුල් කරන්න ඕනේ නැතු වගේ තියෙන එකක්. ඉතින් ඒක තේරුම් ගත්ත කෙනාට විතර සහෝදරය කියන්නේ ඉන්නවා මිස මේ Tamanට එක්ක ඉන්න ඔක්කොමලත් එක්ක නැදකම් පවත්වලා කරන්න බෑ. කවුරු හරි ඒක තේරුම් ගත්තා නම් යාට සහෝදරංගල් කියාගෙන නම්මඩාල් කියාගෙන ඉන්න එකයි තියෙන්නේ. අනිත් පැත්තට ගියා කියලා තරහ වෙලා වැඩකුත් නැහැ. මොකද අපි මෙතෙක් කල් කිරුවෙත් ඒකනේ. කාමේ සංසාරේ බාහිර කිව්වේ ඒක. ඉතින් කවුරු හරි පැත්තට යනවනම් ඒක හරි. ගඟ දිගේ ඉහළට යන යාමන. ඒක ගඟ වෙන ගඟ බුදුචානන්සේ දුන්නොත් නිදර්ශනයක් නෑ. ඒ උස්සන්න බෑ. උස්සන්න බෑ. දෙන්නේ මොකුත් නෑ ඉතින් අඩියටම අත දාලා තමයි දෙන්නේ. ගඟ වෙනගේ තනියක පාද කියලා. කග්ගවිසාන කප්පෝ. නාගම්තු මට ඊයේත් බන්න මේ උදාහරණ උපාහරණ අමුතු ඒවා දෙනවා කියලා. නෑ ඒක හොඳේ කියලා මම ගාව කල්පන්තයෙන් ලියලා දෙන්නේ. මේ වහාර පුරවහාර ඔක්කොම කරලා තියෙනවා. ඒ එන්නෙන්න වැඩි වෙනවා. මට හැම කෙනාම දැන් කවි ඉවරනවා. පැරණි වහාර තියෙන මේ ඉඩියම්ස් පරණ ලිප් ලේඛන හොයලා ගෙනල්ලා දෙනවා. මෙන්න මේ ටික මේකට දාන්න ස්වාමීන් වහන්සේ ඒකට කාට කාටත් තේරෙනවා කියලා. මගේ ඉන්නේ ඔය අපි හැදිච්ච පළාතේනේ. අනිත් තැන්වල තියෙන වචන මේ අඩුයි. භාෂා භාවිතාවට එන අඩුයි. හැබැයි දැන් මේ කාලේ මේ සිංහල වහර නැවතත් එළියට දාන යුගයක් පොත්පත් ටිකක් ලියවෙන යුගයක් තියෙනවා. මම හරියට පොත් සාපෝල්ට ගියාම ඒ අලුත් අලුත් උනාට අලුත් ඉදිරිපත් කරලා පරණ <coughs> ගැමියන්ගේ වචන ඒ වාගේම ස්වාමීන් වහන්සේ පරණ තිබුණු පැල් කවි කැල් කවි වල තියෙන මේ ධර්මයි. මේ මොනම රාග තාලයක්වත් නැහැනේ. මේ රාග තාල ගිනල්ලා මේක කක්ක කරලා තියෙන්නේ. පරණ තිබුණු ගැවි වල තියන්නේ මේ මේ පංචස්කන්ධය ගැන කතාව. කැල් කවියට පැල් කවියට ඔක්කොම තියෙන්නේ. මේ මෑතකදී ආපු රාග තාල නිසා හිතා ගන්න බෑ වෙලා තියෙන හානිය දැන් කිසිම කෙනෙකුට අර ගල් කවි ගල් කවි ඒව නිකන් ගොරක ශාලේ ඒක නිකන් වැඩි අර රාගතාල දිගේ තමයි යන්නේ උත්තර ಭಾರತීයයි දක්ෂිණ ಭಾರತීයයි කක්ක වෙලා තියෙනවා. මේ පරණ කවි ගත්තාම මේ හුඟක් වෙලාට සබතනාසි උදානපාලිය කියන මා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ සුත්තන භාෂ වගේ ගැඹුරු දේවල් ඒවා දහම් ගැට විදියට දාලා තියෙනවා. පුදුම ගැඹුරක් තියෙනවා මේ පැරණි සාහිත්‍ය. ඉතින් ඒව ඇත්තටම හරි පෑනේ යට යට ගිහිලක් වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි අපේ ජාතිය නින්දිත තත්ත්වයකටපත් වෙන්නේ. <coughs> අපේ ජාතිය දා ප්‍රෞඪ විදියට තියෙන වෙලාව අපිටම භාෂාවක් තිබ්බා. අපේ දේශීය සංස්කෘතියක් තිබුණා. ආහාර ක්‍රමයක් තිබුණා. බේත් ක්‍රමයක් තිබුණා. ඇඳුම් ක්‍රමයක් තිබුණා. ඒවා සියරම දැන් නැහැ. ගන්න බෑ ගන්න බැරි තරමට ගිහිල්ලා මොකද තාම දැකලවත් නැහැ මේ අපි පහු කරගෙන යන්නේ හොඳ තැන කියලා දන්නේ. ඉතින් මේ බට්ට එහාට වැදිලා ආයෙ එන්න ඕනේ. එන්නේ පිටරට කෙනෙක් ඇවිල්ලා මේක පෙන්වනකොට තමයි. එනත අපි දන්නේ නැහැ නේරු ඇවිල්ලා පෙන්වනකන් සමාජ බුදු පිළිම වටනාකම අපි දැකලා තිබුණේ නැහැ. නේරු ඇවිල්ලා පෙන්වනකන් අවකන බුදු පිළිමේ සිනසේ දැන් වඳිනවා නේරුටත් එක්ක වඳින්නේ සමාජ බුදු පිළිමේට. නේරු විතරයි කියලා පස්සේ බුදු පිළිම සිනවා මේ ලෝකෙම තියෙන හොඳ මේකලු. ඇයි ඒ? නේරු කියපු ඉඳා. එත්තකන් අවුරුදු 2000ක් බුදුහාමරෝ තෙමි තෙමි රැහි වැටලා හිටියා. ආදී හැම මගුලක්ම සුද්දෙක් කිව්වොත් එතන රට දෙල්ල වුණාට පස්සේ තමයි දෙල්වල වටිනවා. රටාල වුණාට පස්සේ තමයි මේ දේශය යල වෙනවම. පුතුම දෙල්ලමක් තියෙන්නේ කිය දීන භාවයෙන් නිසා ඇති වෙච්ච ගතිය. අයියෝ මේක බන බනට කියන්න ඕන දේවල් නෙවෙයි මේවා. බන්න කියන්න ඕන දේවල් නෙවෙයි. නමුත් බනක් වගේ අනක් ඒ යන ගමනේ අර ස්වභාවික වෙන්න වෙන්න හරි ලේසි සතිය පිටවන්න. හරි ලේසි මේ දින දෙකක් කාලා ජීවත් වෙන ජීවිතේ. නැත්තම් ඒක නිකන් හතරස් කුණයක් ගහුවා වගේ රවුම් හිලකට ගැලපෙන්නේ නැහැ. අයියත් කියන්නේ කුලසිරිතට අමුදලු සතිනා කියන කුලසිරිතට ඒක වැඩ නැහැ නක් අපි මට ඕන. අපි මට ඒක විශේෂ රක්ෂා රක්ෂණය වෙනවා ගිනිය නැතිනම් මෙතකු බව කරනවා වෙනවා පරිදේකම කරලා මේ පාලියක් තියෙනදී දහම් ගැටමාල තියෙනවද තේරෙන්නේ දහම් ගැටමාල එකක් තියෙනවා ඒ කියන්නේ මේ මේ ඔක්කොම අපි අර මේ ශ්වේද මුච්ඡක ගාථා තියෙන මේ විනය පොතේ අන්තිමේ දහම් ගැට වගේක් 10 කීලෙන් දාඩිය දාන්න අහලා තියෙනවා ශ්වේද මුච්ඡක ගාථා ඒ ක්‍රමේ පැරණි තිබිලා තියෙනවා දහම් ගැටවල අමුතුම ගැඹුරු බණ ඒ සමාජයට දාලා හාස්‍යයට ලක් කරලා පිළිකාවට නම් වෙලා උත්තර දෙනකොට සම්පූර්ණ ගැඹුරෙන් කියනවා සම්ප්‍රදායට. හරි මේ ඒ හොයවුවත් අවුස්සලා ගන්න පුළුවන් තැන තියෙනවා. මෑත මෑත ඉතිහාසයේ වෙච්ච ටික. හැබැයි ඒකට සමහර ඇත්ත මේ දවස්වල ඉල්ල ගත කරනවා. ඒ ටික මතු කරන බෑ. ඒත් භාවනා කරන ඇත්ත නෙමෙයි භාෂා සාහිත්‍ය සඳහා හොයන්නේ. නමුත් ඒක හරි වටිනවා. ඒක ඉලිමත් වෙච්ච දවසේ තේරෙයි ඇයි මේ සිංහලයා පස්ස ගැහුවේ කියලා. ෆින්ගර් ප්‍රෙස් එකකට ආපහු යන්න කිසිම බාධාවක් නැහැ. අපි ළඟ ඔක්කොම බඩු තියෙනවා. අර ආහාර ගතිය සුද්ධගේ දේ මේ බටහිර පන්නේ කාම කාම රතිය කාම සුඛේට මේ දරුව පාව දීපු ශාපය අපිට තියෙනවා. අපිට කොන්ද බන නැහැ අපි ළඟ තිබුණ එක පෙන්වන්න ඒකට හේතුව <clears throat> මේ ගැති නායකත්වය නිසා විචිදේ. ඒක මේ මං හිතන්නේ ජාති විනාශ කරන්න පුළුවන් එකක් කියලා. ඉතින් යුගවල වෙනස්කම් වෙන්න ඇති. ආයත අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. අපි අර පරණ හිටපු අපේ දේශීය ක්‍රමයට යනවා නම් භාවනාව ඉච්චර ඈත නෑ. ගමයි පන්සලා ඉච්චර ඈත් කරන්න බෑ. ඈත් කරන්නම නෙමෙයි සුද්ධ නටන්නේ. මොන ක්‍රමයෙන් හරි ගමයි පන්සලයි ඈත් කරන්නනේ හදන්නේ. ගැමියාට ගැමියාර්තියක් හදාලා හාමුදුරට පන්සලට ලයිට් වන්න නටන්න දෙන්න එපා. අපි ඒ දෙක බලා ගන්නම් කියලා කරන්න හදන ගතියක් නැති ඒනේ. ඒකේ සෝන්ත අද වඩොත් දැන් අද රුම ප්‍රය වෙනවා. අයයි. ඈ? එනයි සීඩී ටික හරියන්න අපිට පොත් ටික පොත් ටිකක් ලැබුණා දැන් ඒක අපි ළඟ තියෙනවා වෙබ් එකේ තියෙන ඔක්කොම ඕවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් පොත් PDF කරලා තියෙනවා. ඉතින් අපි මේ අච්චු ගහලා හරි ගස්සලා හරි ගස්සලා පුළුවන් තරම් දෙනවා. ඉතින් ඒ වගේම CD කාට හරි ගෙන්න ගන්න ඕන නම් ඔෆිස් එකේ තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එකක්. ගිහලා ඉල්ලන්න මෙන්න මේ අහවල් CD එක දෙන්න කියලා CD තුනක් තමන්ගේ නමට තැපෑලෙන් එවනවා. මොකද ඒක පැකට් එකට දාන්න පුළුවන් ඒ තුනයි. ඒ ඇන්ලොක් ඇති වෙන්න අපි ළඟ තියෙනවා. වෙනම සේවාවක් තියෙනවා මේ මාළඹේ තිලින. යාට තමයි යන්නේ ඔය ලියුම. ඊට පස්සේ තැපෑලෙන් එවනවා. වෙනම සේවාවක් තියෙන එකට සල්ලි දෙන්න. වෙනම සේවාවක් තියෙනවා ඒකේ වියදම් ඔක්කොම අපිට නැවත මතක් කරලා දෙන්න. ඒ නිසා කාටරි අවශ්‍ය නම් ඒකට අර ටිකක් නවීන තාක්ෂණයක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් අද තියෙන ක්‍රමය ඒක නිසා කාටරි අවශ්‍ය නම් ඒ ඡන්ද එහෙම නැත්නම් මේ ආනුසංගෙත් පහසුකම් තියෙනවා. ඉතින් හම්බුනත් වැඩි කරදර කරන්නේ මේ CD හරිගස්සලා දෙන්න. හැබැයි ඒ වෙලාවට දෙන්න කියන්නේ කල්ලාතු කරන්න. ඒ නිසා රිට්‍රීට් ඕගනයිස් කරන අය මේවා ඕගොල්ලන්ට කියලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒ කට්ටියට පුළුවන් මැදිහත් වෙන්න. මැදිහත් වුණාට පස්සේ Tamanට ලැබිච්චව Taman බෙදලා හදලා දෙනවා. නොමිලේ බෙදා දීම සඳහා කරන අපි ළඟ ඒක විරුද්ධතාවයක් නැහැ. නමුත් ඒක ව්‍යාපාර වෙන්න දෙන්නේ නැතුව කරගෙන යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ එන අය අඳු දන්නවා ඒක. ඔබට ඊ ආනන්ද ගෙනල්ලා පෙන්නවා ඒ ෆෝම් එක. ඔෆිස් එකේ තියෙන ෆෝම් එකක් ඕනම කෙනෙකුට මට මේ මේ CD තුන අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරොත් අර කාර්යාලයට හෝ තැපෑලෙන් ගෙදෙට්ට එවනවා ඒ අදාළ CD ටික.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 පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ඥාතයෝ පානිපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය